ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ අදත් අත්වෙනි දවසට හත්වෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සිටු දිනා ඒ සඳහා tempත් වෙමු tempත්ලා සාදුකාරය නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊතමාදීනං යත්වා දුක්ඛං සංඛාර පච්චයා සබ්බ සංඛාර සමතෝ සංඥාය උපරෝධනා එවං දුක්ඛක්ඛයෝ හෝති ඒතං ඤත්වා යතා තතං තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවතරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරියෙන් තියාගත්ත මේ pāli පාඨය නැත්නම් මේ ගාථා කොටස කවුරුත් දන්න පරිදි අපේක්ෂා කරන පරිදි ඒ ද්විතාන් පචනා සූත්‍රයෙන් උපුටා ගන්න ලද්දක්. ඒක අපි ඊයේ පටන් අරගත්ත මේ සංස්කාර පිළිබඳවම තව පොඩ්ඩක් විස්තර ලබා ගැනීම සඳහායි ඉදිරියෙන් තියාගත්තේ. ඒ මොකද ඒ උපදී අවිජ්ජා වගේ බොහෝ විට ත්‍රිපිටි පස්සේ තියෙන අපේ ඒ ගති එහෙම නැත්නම් ඒ ස්වභාවවලට වඩා සංස්කාර ක්‍රියාවක දොරට වඩිය බඩ ගතිය තියෙන නිසා ප්‍රඥාවන්තයෙකුට ඒ සංස්කාර අවබෝධ කළොත් භවනා ජීවිතය සහ ඉදින්දා ජීවිතය අතර සකස් කිරීම එහෙම නැත්නම් අභිනව ශික්ෂණය එහෙම නැත්නම් තමන් පිළිබඳ සදාචාරාත්මක වගවීමට බොහෝම සියුම් පදනමක් ජාලය සකස් කර දෙනවා ඉතින් ඒක අපි ඉගෙන ගන්නේ එහෙම නැත්නම් භාවනා යෝගාවචරයක් වශයෙන් විශේෂම කිව්වොත් විපස්සනා යෝගාවචරයක් වශයෙන් චෛතසිකයක් වශයෙන් තියෙන චේතනා චෛතසිකේ හරහා නමුත් ඒක ජන විඥානය තුළට යනකොට ආචාර ධර්ම පැත්තට යනකොට හික්මිය පැත්තට යනකොට සීලේ පැත්තට යනකොට බුදුමාකාර විදියට අර භාවනා ලැබෙච්ච අත්දැකීම ප්‍රතිදා ජීවිතයේ රූපයක් බලනකොට සද්දයක් අහනකොට පිසක් එක වැඩ කරනකොට පශ්චාත්තාවයක් එනකොට සතුටක් එනකොට විශාල වශයෙන් ප්‍රෝජන ගන්න පුළුවන් ඒ නිසා මේ චේතන චෛතසිකය බොහෝ විට මේ බයලජ්‍ය දෙකට එහෙම නැත්නම් ඉන්දිය සංවරයට එහෙම නැත්නම් සීලයට බාහිර සාසනය වශයෙන් සම්බන්ධ වෙන අතර අභ්‍යන්තර වශයෙන් සතිය හරහා අපි කතා කරපු විදිහට කාය සංකාර වචී සංකාර මනෝ සංකාර දක්වාම මේ සති ධාරාව ගියාම මේ හිත කියන මේ අඳුරු ගුහාවට ටෝච් එකක් ගාලා බැලුවා වගේ ලොකු ආලෝකයක් එන්න පටන් ගන්නවා. මේ ගැඹුරු බව කාටවත් වාද කරන දෙයක් නෑ ගැඹුරු තමයි. මොකද මේ සංස්කාර අවබෝධ කරගත්තට පස්සේ තමන්ට කොච්චර දුරට මේ සංස්කාර තියෙන චපලකම ප්‍රයෝජනට අරගෙන මෙතෙක් තමන්ගේ තිබිච්ච ඒ හැබැයි රුචි අචුකම් භෞෂත්ව ලක්ෂණ සංසාරයෙන් ගෙනාවේ ජන්මගති ඕන තරම් වෙනස් කරන්න පුළුවන් ඒක කුඹලෙක් අතට අහුවෙච්ච මැටි පිටක් වගේ දක්ෂ කුඹල් කරුවා මේ මැටි පිට අඹනවා තමන්ට ඕන ඕනේ තාලෙට හොඳ නැත්නම් ආයෙ කඩලා ආයෙ අඹනවා අමල හරි තමන්ට අවශ්‍ය හැඩයට ආවට පස්සේ පුච්චනවා. පිච්චුවාට පස්සේ තමන්ට රුචි පරිදි පාවිච්චි කරනවා. එනිසා මේ සංස්කාර පිළිබඳව හැදෑරීම බොහොම පගකීමෙන් කවුරු හරි කරනවා නම් ඒ පුද්ගලයාට මැරිලා උපන්න කෙනෙක් වගේ අලුතෙන් ආය සම්පූර්ණ සලකා බලන්න පුළුවන්. ඒක එක දවසින් එක චිත්තක්ෂණෙ වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා නම් ඒ කාඩ් කුට්ටමක් කරන කාඩ් සෙල්ලම් කරනකොට එක අතක ක්‍රීඩා වාරණ පස්සේ කාක්කුටම අනල නැවත බෙදෙනවානේ. නැවත බෙදුවම Tamanට හම්බෙන්නේ අලුත් අතක් නේ. ඒ අලුත් අත සෙල්ලම් කරනකොට සම්පූර්ණයෙන්ම ඒකට ගැළපෙන විදිහට අපි හද ගන්නවා. ඒ චෛසික 52 වගේ වෙනවා කාක්කුට්ටුමෙන් හරියට පොළ 52යි තියෙන්නේ. අනල බෙදෙනවා හැම චිත්තක්ෂණයෙම. අපි ලෑස්ති වෙන්න ඕන අලුත් අතට තමන් අතට ආව අලුත් එකත් එක්ක සෙල්ලම් කරන්න මට මේකේ ඉන්න ඕනේ කියලා කියන්න අයිතිවාසිකම කාඩ් කොට්ටමේ නැහැ. ඒ අනනකොට තමන්ට හම්බෙන කොළ හතරක් හෝ කීයක් හරි හම්බෙලා ඒත් එක තමයි ගේම යන්නේ. මේ සංස්කාරත් එක්ක සෙල්ලමත් හරියට දැනගත්තොත් කාඩ් ගේමට වැඩිය ජොලි. අපි සෙල්ලම් කරන කාඩ් සෙල්ලමකට වැඩිය බොහොම බොහොමත්ම සුවයලවන සුවය. හැබැයි සංස්කාර අවබෝධ කිරීම නැත්නම් ඒකට ඇතුළට බැලීම ලොකු අවංකකමකින් ලොකු තමන්ට පිරිසිදු වීමේ කැමැත්තෙන් මේ ලොකු කෙලෙසල තියෙන චපල භාවය තේර ගන්න විදියට අතොලට සිද්ධ වෙනවා. ඉතින් ඒක සිද්ධ කරගත්තට පස්සේ තමයි යොදනයේ කාලයට ශ්‍රමයට සාපේක්ෂව තමයි ඒක ඊගාව චිත්තක්ෂේත්‍රය හසුරා ගැනීමේ ශක්තිය එනකොට වරදින්න වරදින්න අතපසු වෙන්න වෙන්න චිත්තක්ෂ චිත්ත පීඩා එන්න එන්න මේ සංස්කාරයන් අවබෝධ කිරීමේ දක්ෂකම වටිනාකම අවස්ථාවට ගැළපෙන ගතිය එහෙම නැත්නම් ආවස්තික වටිනාකම උදු විදිහට එන්න පටන් ගන්නවා. ඒක නිසාම තෝ මේ සංස්කාර පිළිබඳ දේශනය එහෙම නැත්නම් සංස්කාර පිළිබඳව ਸਰවඥ උගන්වීම ත්‍රිපිටකයේ විශාල පදාසයක් පුරා පැතිරලා තියෙනවා. ඊයම් මතක් කරගත්ත විදිහට මේ පදේට අර්ථයක් තනි වචනෙන් දෙන්න බැරි තරම්. ඒ වගේක පරිවර්තනය කරන්න ගියාම හරියට ඒ වගේ අර්ථ රාශියක් කියන අර්ථ ඡාය රාශියක් දෙන්න වෙනවා. ඒ හැම එකක් තුළින් තමයි අපි මූල ධර්ම වශයෙන් මේ සංස්කාර කියන කවරෝද කරන්නේ. ඒකට සාමාන්‍ය අපි සත්‍යයට අප්‍රමාදය ලං කරලා ඉගෙන ගන්නවා වගේ සංස්කාරය කරගන්නේ චේතනා සම්පාද කරගන්න. සර්වඥාන්සේ අபிසංඛාර අபிසංචේතනා කියන පද දෙක සමානාර්ථ වශයෙන් සඳහන් කරනවා. ඒ නිසා මෙතන අපි මේ ඉගෙන ගන්න හදන්නේ චේතනා කියන පදේ. ඉතින් යන යම්කට ඉස්සලා අපි මෙහෙම කල්පනා කළොත් ශරීරයේ මේ හිත වැඩ කරන චිත්ත ධර්ම අනුව මේ විදිහට මනසේ එනසං චෛතසිකවල මෙහෙවීම කරන මෙහෙවීමට ඉඩ දෙන චෛතසික තුනක් තියෙනවා. විතක්ක මනසිකාර චේතනා කියලා. විතක්කයක් කරන්නේ බොහෝ විකල්ප තියෙනකොට එකට හිත නංවනවා. ඒ හරහා අනිකත් ඒවා යටපත් කරනවා. මානසිකාරයක් කරන්නේ මෙහෙවීමක්. ඇඩ්වර්කින් කියලා කියනවා. අපිට ඕන තරමට හිත මෙහෙවන්න පුළුවන් ගතියක්. ඇත්තටම කියනවා නම් මේකක් අනාත්ම ධර්මය තුල නෑ. නමුත් භාවනා කරන යෝගාවචරයට සමහර විටක තවන විනාඩි 5ක් විතර යනකම් මගේ හිත සතිය කැඩෙන කන්නේ මට දිගට මානපට බලන්න පුළුවන් වෙයි එනත සක්මනෙත් මට මේක කරගන්න පුළුවන් වෙයි කැඩුනත් මගේ හිත ආය සතියට එයි කියන වගේ ඒ අතහුරුවක් අතවාසියක් වෙනවා ඊ මානසිකාර ශක්තිය වැඩි වෙනකොට වැඩි වෙනකොට තමයි ඒක අපි යෝනිසමස්කාර කියලා කියනවා අයෝනිසමස්කාරයවත් ඒක ඉතින් නායකට අහන්නේ කැලේට අදිනවා කැලේ සැටි කරනවා ඒ නිසා අපි යෝනිසමස්කාරය එනකොට අපි පුළුවන් තරම් මධ්‍යස්තරමගේ යෙදීමේ ශක්තිය වැඩි වෙනවා. මේ දෙකෙන්ම වැඩි බලවත් චේතනාව. චේතනාව මේ කටයුත්ත කරන්නේ අටවචාන් වහන්සේ සඳහන් කරන්නේ වඩුපන්තියක වඩුමඩුවක ඒ ප්‍රධාන වඩුවා හසුරවන වඩු ශිෂ්‍ය රාශියක් ඉන්නවා. ඒ වඩු ශිෂ්‍යයන් අතර නායකයෙක්. මාතේ වඩුවක ලොකු පුතා වෙන්න පුළුවන්. ඉතින් වඩුව නැති වෙලාවට වඩුව ඉන්නකොට අතෙන් මෙතෙන් ගිහිල්ලා මිනිස්සු පයින් හැටි හරිද ලී අත ගන්නවා හැටි හරිද කෙලින් කන හැට හරියන ගන්නවද කපනවද කියලා බලනවා මහ වඩුව නැති වෙනකොට පුතා නැත්නම් වඩු පන්ති නායකයා වඩු ශිෂ්‍යන්ගේ නායකයා තමනුත් වැඩ කරන අතර ඒ තාත්තගේ ව්‍යාපාරයට අවශ්‍ය දේ කටයුත්තට මුළු වඩු පන්තියම මෙහෙවනවා මේ චෛතසිකය නැත්නම් මේ චේතනා චෛතසිකයත් මේ හිතට අවශ්‍ය කෘත්‍ය සම්පාදනය කරලා දෙනවා තමනුත් සේවයේ යෙදී ඉන්න ගමන. ඉතින් මේ නිසා විතක්ක මනසිකාර චේතනා කියන මේ තුන හිතක වැඩ කරන ආකාරය ඒ භාවනා පැත්තෙන් බැලුවොත් අපිට මේ විදිහට තේරුම් ගන්න පුළුවන් නැත්නම් මේ කෙලෙසක් ඇති වෙනකොට එක එක දේවල් හොයාගෙන යනකොට අබ්බැහිවලදී ක්‍රියාත්මක වෙන හැටි, රුචර්ජකම් ඇති කරන හැටි, පෞෂත්ව ලක්ෂණ ඇති කරන හැටි විශාල ලස්සන ශේෂ්ත්‍රයක්. තාම ගවේෂණය වෙලා නැහැ. ඥාත කාලේ. නමුත් යෝගාවචරයට ඒක කරගෙන යන්න පුළුවන්. නමුත් මෙතන අපි මේ තාම පටු තීරීව ගෙනියන්න හදන්නේ භාවනා වඩන යෝගාවචරයට මේ චේත විතක්කය, මනසිකාරය, චේතනා කියන එක හොඳ පාවිච්චි කරන්න. ඉතින් මේකට මතක් කිරීමක් කරනවා. ඊ අපි සංස්කාර ගැන කියනකොට පචී සංස්කාර කියලා කියන්නේ චේතනා මේ විතක්ක ਵਿਚාර දෙක කියන එක මතක් කරා. විතක්ක කියන්නේ අපි මෙතන නම් ආනපානෙ හිත නැංගීම. සක්මන් කරනකොට නම් නන්නතර වෙන්න දෙන්නේ නැතුව වම දකුණ කියලා තියෙන තියෙන වෙලාවෙ මෙනෙහි කිරීමට හෝ සලක්ෂණය කිරීම හෝ අරමුණට හිත නැංවීම. ඊට පස්සේ අද අපි ඉගෙන ගන්න හදන්නේ චේතනා චෛතසිකය. මේ දෙක මැද මානසිකාරය ඉන්නවා. ඉතින් මේ තුන පිළිබඳව පොතකින් ඔබට දක්වන නිදර්ශනයක් මට මතකයි පාවොක්සයිඩ් පාවිච්චි කරනවා. ඒක මම හිතන්නේ චේතනා පිළිබඳ ගැඹුරට යන ඉස්සලා මේ තුන් දෙනා එකම කෘත්‍යයක් කරනකොට විතක්කය කරන දේ, මානසිකාරය කරන දේ, චේතනා කරන දේ පිළිබඳ යෝගාවචරල පොඩි රූපකයක් නිදර්ශනයක් ගෙන හරපානවා. හබල් ලොරුවක් ගත්තොත් තරගෙට පදින හබල් ලොරුවකට අට දෙනෙක්ගේ විතර කණ්ඩායමක් නැගලා ඒ කට්ටිය හරි ගානට අට දෙනාම එක ගානට හබල් ගෑවොත් ඒ ඒ ඔරුව බොහොම ඉක්මනට වේගින් යන්න පුළුවන්. එතකොට මේ හබල් වල තරගයකට ගිය අට දෙනෙක් 10 දිනක් 12 දිනක් කවුරු හරි දෙපැත්තට සමබරව ඉඳගෙන හබල් ගන්නවා එතකොට පිටිපස්සේ අවර පෙත්තේ එක්කෙනෙක් ඉන්නවා එයා තමයි ජය කනෝට ඔරුව මේවන්නේ හබල් ඔරුව මේවන්නේ ඉස්සරහා ඔරු ඇන්දේ නායකයා ඉන්නවා නායකයා තමයි මේකම වන්දු කරවන්නේ ඕ දැන් අනික් කටට යන්න ඕනේ ඉක්මන් කරන්න ඕනේ කියලා ඔක්කොම උනන්දු කරන නායකයෙක් ඉන්නවා එතන ආරම්භෙත් එක්කෙනෙක් ඉන්නවා අබල් ගන්න පිරිසක් කියනවා. ඉතින් ඒ මුළු ගමනටම ශක්තිය දෙන්නේ ඒ අබල් ගන්න අය තමයි. ඒගොල්ලෝ විතක්කේ වගේ. රිජෙන්ටි මතක් කරනකොට අපි ඇතුළේ නැතුළේ නැතුළේ අපිට වෙන අපිට වෙන අපිට කියලා මෙනෙහි කරනකොට හිතට රත් වෙලා ශක්තිය ගෙනත් දෙනවා. ඒ නිසා විතක්කය අබල් කාර්යයක් වගේ. බලහට දෙනාගේ දහ දෙනාගේ කෘත්‍ය වගේ. අවර පෙත්ත මානසිකාරය වගේ. එයා ඉඳගෙන ඕනේ ඕනේ පැත්තට අවර පෙත්ත හරවලා වාහනයක ස්ටීරින් වීල් එක වගේ හරවලා දෙනවා. ඉස්සරහාම ඉන්න නායකයා මුළු කණ්ඩායමට නායකත්ව දෙන්න කරන චේතනාව වගේ. ඉතින් සාමේ චේතනාවට තමයි තෑග්ග හම්බෙන්නේ. වැඩි වුණාට පස්සේ චේතනාව තමයි තෑග්ග දෙන්නේ. ඒක සාමාන්‍ය යුද්ධ පිටට නොකියන නොකිය යුද්ධ හමුදාපතිවරයෙක් වගේ. යුද බිමට මෙහෙවන කණ්ඩායම නායකයෙක් ඉන්නවා සෙබළු ඉන්නවා. ඒතර හමුදාපතියත් එක්ක සම්බන්ධකම් පවත්වන මේ කණ්ඩායම නායකයා සෙබළුන්ට අණ කරනවා මේ පැත්තෙන් යන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න. ඒතර සෙබළු ගිහිල්ලා යුද පෙරමුණේ සටන් කරනවා. මෙන්න මේ වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. මේ අපි අඳුර ගන්න හදන මේ විතක්කේ මානසිකාරයෙන් වෙන්කොට හඳුනා ගන්න හදන මේ චේතනාව මැදි වෙලා තියෙන්නේ අවිජ්ජා සහ විඥාන අතර මැද. අවිජ්ජපච්ච සංකාර සංකාරපච්ච විඥාන. ඒක නිසා සිද්ධියක් ඇති වෙනකොට දැකීමක් කියලා කියමු. ඇහිමක් කියලා කියමු. ගඳ රස පහස එහෙම නැත්නම් ඉතිවිලක් ඉතින් ඕන අපිට ආනාපානෙම ගන්න පුළුවන්. ඒක කයට පහසක් ලැබීමක්. දැන් මේ ආස්වාස හුස්ම රැල්ල නාස්පුඩු පුරවාගෙන ඇතුළට යනකොට අපි කලින් ගත්ත චේතනාවක් තියෙනවා අනේ මගේ හිත පුළුවන් තරම් මේ මූල කර්මත්තානේ ඉන්න ඕනේ කියලා. නමුත් ඒ වෙලාවම අපි හිතමු අති නලියන ගතියක් අපිට දැනෙනවා. එතන දණීච වේදනාවක් තියෙනවා. එහෙම නැත්නම් සද්දයක් නුරුස්නාවෝ සද්දයක් ඇහෙනවා. එහෙම නැත්නම් හිතවිලි වගේක් ගලනවා. ඉතින් එතකොට මනසට හිතවිලි කයට මේ ආස්වාද ප්‍රසවාස සංවේදයට අමතරව වෙනත් වේදනා කනට ශබ්ද කියන තුන අපි ගත්තොත් විඥානයේ පහළ වෙන්න ඕනේ කනේද නාසිකාග්‍රයේද මනසේද එහෙම නැත්නම් ධනියේද කියන එක විනිශ්චය කරන්නේ සංස්කාර තමයි. දැන් ශරීරයක් තියෙනවා ශරීරයට වේදනාවක් දෙන ධනිය වේදනාවකුත් තියෙනවා. නාසිකාග්‍රේ තියෙන්නේ ඒ කාය ප්‍රසාදේ තමයි. ඒකට බොහොම සියුම් ආනාපාන උස්මරල්ල වදිනවා. ඉතින් අවස කම්බරේට වදින සද්ද වගේකුත් තියෙනවා. ඊගාට මනසේ දුවන හිතවිලි රාශියකුත් තියෙනවා. අවිද්‍යාව සතියෙන් තොරව අවිද්‍යාව වැඩ කරොත් අපි පළපුරුදු උපති සම්පත්‍ය වල හැටියට අපේ හැබැයි හැටියට අපේ රුචර්ෂකම් වල හැටියට අපේ කර්මගතිය හැටියට අපේ පෞරුෂත්වයේ හැටියට මේක තෝරන්න වැඩියෙන්ම රාගෙ දෙන එක තමයි. නැත වැඩියෙන්ම දන්නා වැඩිකට කී තේරෙනවා ඒක තමයි මේ වතුරට දැලිපිය දුන්නා වගේ මන ලැජ්ජ බයක් ඉන්ද්‍රිය සංවරයක් සතියක් නැති ඉත හොයන්නේ තණ්හාව තමයි. ඒ වෙනත මාන්නේ තමයි. ඒක තමයි දික්තිය තමයි. නමුත් දැන් අපි සතිය කියලා කියනවා අනේ මගේ සීල සත්‍ය නම් අනේ මගේ වීර්ය හොඳ නම් අනේ මගේ සද්ධාව තියෙනවා නම් අනේ මට සත්‍ය මේ උදාසීන අරමුණේ පහළ වේවා නැවත නැවතත් පහළ වේවා කියලා සතිය ඉදිරියෙන් කියන්නේ තණ්හාවත් මානවත් දික්ඨියවත් නෙවෙයි ඒක නිසා මේ පුරුද්දට අරගෙන ගිය තණ්හා මාන දික්ඨිය අනුව විඥාණයට ආරාධනා කරන විඥාණයට ගෙවද්ද ගන්න ඒ කෙලෙස් ප්‍රවාහය වෙනකොට දැන් සතිය මේ පැත්තෙන් ආරාධනා කරනවා විඥාණයට මේ උදාසීන අරමුණට එන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ වෙලාව ගත්තොත් අරමුණ කොච්චර තිබුණත් අරමුණ වල රස අරමුණ ගොරෝසු ගතිය අරමුණට තියෙන පිනවන ගතිය, කෙලෙස් උපදවන ගතිය, කුසල් උපදවන ගතිය, මධ්‍යස්ථ ගතිය සේරවීම අවසාන මිනිස්ත්‍ය දෙන්නේ සංස්කාර තමයි. ඒ සංස්කාර තමයි විඥාණයට ආරම්භ කරන්න මෙන්න මෙයාලකට එන්නේ කියන්නේ. ඒක නිකන් ස්වයංවරයක ලස්සන කුමාරිකාව 10 12 දෙනෙක් ඉන්නවා. ඒ කුමාරයා ගිහිල්ලා තෝරනවා මෙන්න මේ කුමාරිය තමයි මම ගන්න කැමති කියලා. ඒකට ඒ කුමාරයාට කිසි කෙනෙක් බලපෑම් කරන්න බෑ. ඒ කුමාරයාට ස්වයංවරයක් තියෙනවා. එයා ගිහිල්ලා යම් යම් කුමාරයකට මල් පාන දැම්මනම් ඒ කුමාරට හිත බැඳයි කියන එකයි තියෙන්නේ. අන්න ඒ වගේ ඒ සංවරයේදී විඥාණය තමයි මෙතෙන්දී තීර්ණාත්මක සමාවෙන්නේ සංස්කාරය තමයි මේ වෙලාවේදී ඒ තීර්ණාත්මක කෘත්‍ය කරන්නේ. ඒ අනුව තමයි විඥාණය එතනල පදිච්ච වෙන්නේ. ඉතින් මෙතන බැලුවොත් මේ විග්‍රහයත් එක්ක සංස්කාර කියලා කියන්නේ විඥානේ දරුවෙක්. ඒ දරුවා තමයි විඥානෙට කියන්නේ දැන් ඔයා ස්කූප බලන්න දැන් ඔයා හත් දහන්න දැන් ඔයා ආනපාන කරන්න ඕනේ. දැන් ඔයා වේදනාව බලන්න ඕනේ කියලා විඥාණයට පුළුවන්කමක් නැහැ සම්මත වශයෙන් සියලු අරමුණු එකතල රස විඳින්න. නිසා විඥාණයට තියෙන්නේ වර්ණව ශෝෂණය. ස්වයංවරයක්. එයාට පිටිය සකස් කරලා දෙන සංස්කාර තමයි සංස්කාර තමයි කියන්නේ මෙන්න ආවල් කුමාරි තෝරගන්නේ කියන. ඒක කොපමණක්වත් චිත්තක්ෂණ කලින්වත් වෙන්නේ නැහැ. මෙතෙක් කල් කුමාරි තේරුනේ තණ්හාමාන චිත්තියනෝ. දැන් ඊට විපක්ෂයක් වශයෙන් තරු යෝගාවචරයට සතිය තියෙනවා. එයා දන්නවා අනපාණික කෙලෙස් අඩුයි. හැබැයි තණ්හාමාන දිටි වලින් කොච්ච දාන සිද්ධි බවල රූපවත් වර්ණවත් කර්ණ රසායන අනිකුත් තරම රාශියක් තියෙනවා. ඉතින් මෙතනදී සාධාරණ අසාධාරණ ශක්තිය අසත්‍ය දෙක අතර සටනේදී කඩුව අතේ තියාගෙන ඉන්නේ සංස්කාර තමයි. වැද්දා දිනුවක පණමි කුමාරයාද දිනුවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. කුමාරි කඩුව දෙන්නේ කාටද කියන එකයි ප්‍රශ්නේ. ඒ මණමි කුමාරයා කතාවට මම මේ නිදර්ශන කරන්න හදන්නේ මණමි කුමාරයාට නෙමෙයි මම කසාදජයනිනේ. මම රජකුලයේනේ. මම ශිෂ්ට සම්පන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා මං කැතයි අඩුවක් කරන සටන් කරන එක මේ වැද්දෙක් වගේ මක්සද්දෙක් එක නිසා අඩුව පැත්තක තිල්ල දුවන්ද සත්මට යනවා. යාගේ හැදිච්ච කමට. තම කුමාරයෙක් බඳලා තියෙන්නේ මස්සද්දට. සරණේ දිනන්නේ දුවන්ද සරණේ දිනන්නේ මනමේ කුමාරයාට. මනේ කුමාරි වැද්දා හිර කරලා කියනවා තියන් කඩුව මොගේ කුලල කපන්නට කියනකොට කුමාරි කෝපෝදි කරනවා කුමාරයා. එතෙන්දි තමයි කුමාරට සිද්ධ වෙන්නේ මේකද බැඳිනවා කියන්නේ මේකද මම ගෑණිකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා හිතන පමාවට නැත්තම් කුමාරයා බිම දා ගන්නකොට කුමාරයා ඇත්ත අතර කඩුව දෙනවා තීන්දුව වෙන්නේ පිරිමි අතර නෙමෙයි රටන පිටිපස්සෙන් ඉන්න ගෑනු කෙනෙක් අතරේ මේක මුළු පරිණාමේ පුරාවට වෙච්ච එකක් අපි පිරිමි හරියට රන්නකොට අපි බැච් එකට රන්න කරනවා රන්න අදිනවා තියනවා අර පැත්තක ඉන්න කෙනෙක් තමයි ඡන්ද දෙන්නේ ඡන්දෙට මේ අඩුව. ඉතින් මේ සෙල්ලම අපි දැක ගන්න පුළුවන් නම් මන මේ නාඩගම. මේ කුමාරි කාර්යත කඩුව දෙන්න බලයින් කියලා අනිවාර්යයෙන්ම අසද්දන. අනිවාර්යයෙන්ම තණ්හාමාන දිට්ඨිය වල තමයි දෙන්නේ. මොකද මේ සංසාරේ කෙරුවේ ඒකයි. අපි අම්මලා තාත්තලා ඕක තමයි අපිට ඉගන්නේ. අපේ ගුරුවරු අපිට ඕක කියන්නේ. අපි ඉඳුරන් ඉල්ලන්නේ තණ්හාමාන දිට්ඨි. අපි ඒක ඕසේ කණ්ඩ දීලා තියෙන්නේ. ඒ නිසා වරුද්දට හැබැයි යන්නේ එතන තමයි. දැන් සතියේ තාමත්ම මදහත් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ හැබැයිට ගියොත් තණ්හාමාන සිටි වැඩෙනවා. ඒ වෙනකොටම උදාසීන විකල්පයක් පහල කරලා තියෙනවා. අනේ මටත් සාධාරණ අහුම්කම් දීමක් කරන්නයි කියලා. එතකොට මේ සංස්කාර තමයි විනිශ්චය කරන්නේ. මේ සෞඛ්‍ය සම්බන්ධ භාවනා මානසිකාරයකට යොමු වෙන උදාසීන අරමුණට යනවද එහෙම නැත්නම් අර වරුද්දට තණ්හාමාන චිත්ත වලට යනවාද කියලා. ඉතින් අපි හිතමු අර මේ ආනාපානව ගත්තට ප්‍රශ්නයක් නැහැ වෙන්නේ දැසනක්. මෙහෙම ගිහින් ඉවරලා හඳුවා අපි හිතමු ආනාපාන කියන සද්දයකට ගියා. ආනාපානෙට මේ ගියේ කියලා හිතමු. සද්දයකට ගියා. දැන් ගියේ ගියාට පස්සේ චිත්තක්ෂණ කීපයක් යනකම් සද්ද කියන බව තේරුම් ගන්න අපේ යාන්ත්‍රයට ඉන්නේ නැහැ. සද්දෙම අඩු ගන්න චිත්තක්ෂණ හතරක් ඒක සිද්ධ වෙන්න ඕන. සිද්ධ වුණාට පස්සේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මම වාහනේ පිටපොට ගිහිල්ලයි කියලා. ඒක සාමාන්‍ය අපි ධර්ම ගණනේ කිරීමකින් වෙලා තියෙන්නේ. ඒකට කියනවා අපි ධර්මයේ ආදාන කට්ටිය ඒ ගුරුවරු කියනවා ඒක චිත්ත වීජයකදී පවතින භවං මේ භවංග කියන්නේ මොකක්ද කියලා මගෙන් අහන්න එපා මම මේ අභිධර්මයේ කොටසක් අත් එක විතරයි කරන්නේ භවංග චලනයක් සිද්ධ වෙනවා එක්ක සද්දෙන් එක්ක වේදනාවෙන් එක්ක ආනාපානෙන් එක්ක කකුලේ අමාරුවෙන් භවංගයට පණිවිඩයක් එනවා අනේ මගේ අවධානය මට දෙන්නේ කිය. ඉතින් දැන් මෙතන හතර දෙනෙක්ගෙන් ඇවිල්ලා තියෙනවා. විගත්තන දර්ශනේ හැටියට. නමුත් සද්දෙටයි මේ චේතනාව පූර්ණ නිගමනයක් අරගෙන තිබිලා මොකකින් හරි අතර පූර්ණ නිගමනේ ඒ වෙලාවේ සිද්ධ වෙන සද්දෙට ගියේ. ඒක වෙච්ච ගමන් අර තිබුණු චිත්ත වීර්ය අහිං වෙලා භවංග චිබරංග ඡේදනයක් සිද්ධ වෙනවා අලුතින් පටන් ගන්න. ඊට පස්සේ සම්පටිච්ඡේදයක් කරලා බලනවා මේ ආවේ දැන් ඇතුළට ආවෝ අරමුණ සත්‍යයක්ද රූපයක්ද ගන්ධයක්ද රසයක්ද ආනාපානද පහසක්ද කියන. ඒ දොරල් පහටම පණිවිඩකාරක ගිහලා බලනවා කොහෙන්ද ආවේ කියලා. හරියට මකුළු දැලකට සතෙක් වැටිච්ච එක මම මැද ඉන්න මකුළුවට අක් ගාලා චෙක් කරගන්නවා. Tamande ගරාදියක් දිගේ කොයි ගරාදියෙන්ද කම්පැනි ආවේ කියලා ජීවසික ඩක් ගාලා පනිනවා කියන එක ඉතින් විසහාජාසෙක් වෙනවා. ඉතින් ඒත් එක්කම මේ චිත්තක්ෂණය සම්පටිච්ඡනයක් කරනවා. සම්තිය සම්තිරණ කිරොර සම්පටිච්ඡන කියලා බාර ගන්නවා සත්‍යයක් ආවේ. ඊට පස්සේ ස්ථාපනය කරනවා මේක කණෙන් ආපු සත්‍යයක් කියලා. ඊට පස්සේ තමයි අපිට ඒක බුද්ධියට සිද්ධ වෙන්නේ අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා සත්‍යය ඇවිල්ලා අපි ටිකක් දුර යනවායි කියලා අපි ඔය අභිධර්ම පාඩමෙන් මම පෙන්වන්න හදන කාරණා ටිකක් දුර යනවා. දැන් ගිය වෙලාවේදී දැන් දැනගත්තයි කියලා හිතමු. ඒක සාකච්ඡා කරපොනි සමන් විස්තර විස්තර කරන්න ඉබේ හෝ හිතලා හෝ දැන් දැනගත්ත මම මේ ආවේ අට සිල් ගත්තේ සුදුරු තියන්නේ ශාලාවට ආවේ ආනාපානේ කරන්නේ. දැන් මේ මොකද කරන්නේ? දැන් මේ සද්ධාහනවනේ කියනකොටම අපේ හිත විකල්ප රාශියක් තියෙනවා. එකක් තමයි ඒ සත්‍ය දිගේම තණ්හාමාන දිටි වැඩි නම් ඒක දිගයි. එහෙම නැත්නම් අපිට පුළුවන් නැවත ආනාපානෙට එන්න. නැත්නම් අපිට පුළුවන් චක්කේ මෙච්චර භාවනා කරත් මගේ හිත පශ්චාත්තාපමාගේ මට වරදිනවනේ තාම සතිය කියනවා කියලා පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඒ යෝගාවචරය දැනගන්න ඕනේ සත්‍යකට යන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒකදී වුණා දැන් සත්‍යයට යෑම නිසා මම දැන් සද්දේ ඉන්නේ සත්‍යයට ආවම එන්න පුළුවන් ආනාපාන නැත්නම් එතන ඉන්න පුළුවන් දැන් මට පශ්චාත්තාපයක් එනවානේ. නැත්නම් ඒ තියෙද්දි සද්දේ තියෙන කන රසායන ගතිය නිසා මේ ආනාපානට එන්න ඕන කියලා දැනගද්දි සද්දෙදි කියනවද නැත්නම් හිත කීකරුව ආනාපානට එනවද කියලා බැලුවොත් ආනාපානට නැවත එනවනම් එය හොඳ පළපුරුදු යෝගාවචරේ කී ආවේ යෝගාවචරය කණින් ඇදලා ගත්ත නිසා නෙවෙයි මිටිස්ලා දහස්වර වරද්දලා එනවා ආවට පස්සේ ඒ යෝගාවචරය පශ්චාත්තාප වෙන්න ඉඩ තියෙනවා මේ කොච්චර දඟලුවත් මගේ හිත නරක දේවල් වලට යනවා, ශබ්ද වලට කැඩෙනවා, එහෙම නැත්නම් මේ ළඟ ඉන්න මනුස්සයා කහිනවා මොනවා හරි කියලා පශ්චාත්තාප වෙනවා. නමුත් මේ චේතනාව පොඩ්ඩක් විග්‍රහ කරලා බැලුවොත් ඒ අවස්ථාවේ සද්දකට හිත ගියේ මම හිතලා නෙවෙයි. ඒක මගේ චේතනාවක් නෙවෙයි. ඒක සිද්ධ වෙච්ච දේ ඒක උන පශ්චාත්තාප වෙලා මොකක්ද ඇති වෙන්නේ? තවත් නීවරණයකට ආරාධනා කරනවා. හොඳම වැඩේ තමයි මේ ඉබේ වෙච්ච එකක් නේ. විකල්ප රාශියක් තිබුණා. කඩප්පුලිකමට, නොසන්ඩාලකමට, නැහැදිච්චකමට, ඇබ්බැහියට, රුචියට, පෞරුෂත්වයට කර්ම ශක්තියට සද්දට ඇදලා ගියා. ඉතින් මේකට පශ්චාත්තාපෙන්න මට සාධාරණ සදාචාරාත්මකයි කියක් නෑ. මොකද මගේ චේතනාව වෙන්නේ මේ වෙලා තියෙන්නේ. ඒක කල්ලාතෝ විනිශ්චයක්. මේකට පශ්චාත්තාපයේ මහරහ තමයි මේ අපි මානසික ආතතියක් ඇති කරගන්නේ. අපි අසහනයටපත් වෙන්නේ. අපි හිතායින සදාචාරාත්මක රූපෙට සදාචාරාත්මක ප්‍රතිබිම්බයට මේක බාධාවක් වුණාට චේතනාව ගැන හිතන කෙනා සංස්කාර ගැන දන්න කෙනා දන්නවා මම මෙතන වාඩි උනේ එනේන සත්‍ය අහන්න නෙවෙයි මේක මගේ හිත කඩාගෙන යනවා ඒ නිසා මේකට පශ්චාත්තාප වෙන්න මට ඕන කමක් නැහැ මොකද චේතනාවම පමණයි කර්ම රැස් වෙන්නේ වෙන වෙලා තියෙන මගේ චේතනාවට නෙවෙයි අසංස්කාරික වෙලා තියෙන්නේ අචේතනික වෙලා තියෙන්නේ අසම්පජාන වෙලා තියෙන්නේ ඉතින් මේ අවිඥානික වෙලා තියෙන්නේ මේකට පශ්චාත්තාප වෙන කෙනාට පුතඥයයි කියලා කියනවා එයාට ඕන කරලා තියෙන්නේ මොකෙන් හරි පශ්චාත්තාප වෙන එක විතරයි ඉතින් ඒක මානවයිචුකාශම පුතඥයයි. අල්ලම ගෙදර හරි ගමන ප්‍රශ්නයක් ආවොත් ටිකට අල්ල තියන ඔය චහරි පංචස්කන්ධේ මානිච්ඡන් දුක්ඛං අනත්තං කියයි. හොඳටම චේතනාන බැලුවොත් ඇයි පුදුලට ඕන කමක් තිබුණේ රද්දේ හන්නමෝ සීචින කඩප්පුලිකමට. ඔත උපදි කියන්නේ. උපදි මොකද කරන්නේ තණ්හාවෙන්. රුචි අරුචිකං අනුව කර්ම ශක්තිය අනුව හැබැයි අනුව මම හිතන්නේ මගේ පෞෂත්වය අනුව ඉබේට මෙතෙන් යනවා. දැන් යෝගාවචරයට නැවත හිත ආනාපානිය ආවට පස්සේ පශ්චාත්තාප නොවි හිත පිටිකේ බවත් හැබෑව සද්දේ ආපු බවත් හැබෑව නමුත් ආපව හිත ඇතුළට පැමිණීම ගැන පමණක් එළඹ වාසය කරන්න පුළුවන් නම් සමාදම් වෙන්න පුළුවන් නම් ඒකට සති බලය කියලා කියනවා. පමාදේ න කම්මටිටි සති බලං කියලායි මේකට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පදේ කියලා. ඉතින් පමාදේට වැටිලා සද්දයක් අහලා. දැන් මේ සද්ද හොඳට මතකයි. මේක කාන්තා සද්දයක්ද, පිරිමි සද්දයක්ද, යන සද්දයක්ද, එන සද්දයක්ද මොකද්ද කියලා දන්නවා. එතෙන්ද කියනවා වේදනාව වින්දත් සද්දේ ඇහුවත් කෙලෙස් රැස්වීමක් වෙන්නේ නැහැ. යෝගාවචරය මේ සංස්කාර ගැන දන්නවා. කෙලෙස් ඇසීමක් වෙන්නේ පශ්චාත්තාපුනොත් පමණයි. ඒ නිසා පමාදේන කම්පතේටි කම්පා නොවීමට අදිෂ්ඨාන කරලා බෑ. යෝගාචර බණ අහලා තියෙන්න ඕන. මේලාට පශ්චාත්තාප වීම කෙලෙස් පරිතහිත කරන තවත් කෙලෙසයක්. නමුත් සාරිපුත්‍ර සෝන්ච අපිට කියලා තිනවා ප්‍රමාදී වෙන්න පුළුවන්. ඒක කාටත් වෙන්න පුළුවන්. නමුත් ඒකට පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් ශක්තියක් මානව මනසේ තියෙනවා. ඒකත් ඊට ඉස්සර කරපු මේ ඕන නිසා තමයි ලැජ්ජ බය නිසා තමයි ඉන්දිය සංවර නිසා තමයි නමුත් ඒකේ වෙලාව සමාදම් වුණේ නැත්තම් නැත්තම් පශ්චාත්තාපීම පිටු දැක්කේ නැත්තම් ඒතනිකා යුතුයකම් ඉෂ්ට කරන්න වගේ පශ්චාත්තාප ඒක නිසා ඒක වෙන වචනකින් කියනවා නම් කියන්න තියෙන්නේ මේ පශ්චාත්තාපවාදී මානසික අසහන depression එහෙම නැත්නම් hysteria panic විවිධාකාරයෙන් කියනවනේ මේ එකකටවත් මනස නැතුව ජීවත් වෙන්න බෑ. මනසට පුළුවන් ඔය එකක්වත් නැතුව ජීවත් වෙන්න. ඒක සමාදන් වෙන දවසේ යෝගාවචරය ශේක පුද්ගලික මට්ටමට වැඩෙනවා. එතකොට ඒ බුද්ධිල දන්නවා අනේ මගේ ආයේ වට යන්න ඕන කමක් නැහැ. ඒක යාම මට අවශ්‍ය නැහැ. ඒක මට නම්බුවක් නෙවෙයි. නමුත් මට නම්බුව මොකද්ද? එච්චර කුණු කන්දලයකට ගියේ හිතත් ආපව පිරිසුදු චිත්ත ප්‍රවෘත්තියට ආව සතියට ආව මම කරන්නේ ඒක සමාදම් වෙලා ඒක එළඹ වාශය කරලා ධිකටම පවත්තන එක. ඊට පස්සේ මේක රූපයකට වයින්නවා. ඊට පස්සේ මේක සද්දකට බලලා කොහෙන් පැන්නත් යෝගාවචර හොඳට විශ්වාසයක් තියෙනවා මේ රූපෙට පයින්නේ මගේ චේතනාවකින් නෙවෙයි. මේ රූපෙට පයින්නේ මගේ මම හිතලා නෙවෙයි. නැත්නම් මම සකස් කරපු එකක් නෙවෙයි. ඒ ගිය දෙයට මම මොකටද වෙන්නේ? මෙන්න මේක සදාචාරයක් කියලා මේක සීලයක් කියලා ගත්ත එකටයි සීලබ්බත පරාමාස කියන්නේ. මේ සදාචාර කිසි කෙනෙකුට පණ කියන්න බෑ. මේ හිතේ පුරුද්ද මේ ඇබ්බැහිය, මේ ගතිය, මේ ජම්ම ගතිය කියලා කිය. මේකට පශ්චාත්තාව වීම හරහා කවදාකවත් මේ මේ මේ අවස්ථා තේරුම් ගත එකට චිත්ත පීඩාවකින් තොර ගතියක් එන්නේ නැහැ මේ බුදුජානකසේ සතිපට්ඨානය ගැන කතා කරනකොට විචාර කරනවා සත්තාන විසුද්ධිය කියලා එකක්. සත්‍යයේ විසුද්ධියක් තියෙනවා මේ සත්‍ය හරහා. ඒ මොකද නැත්තම් මේ සීරම මල්ලේ දාගෙන කෙරුවා දන්නෙත් නැහැ, කෙරුණා දන්නෙත් නැහැ, අහුවා දන්නෙත් නැහැ, අහුණා දන්නෙත් නැහැ. ඒකට පශ්චාත්තාප වීම තමයි අපි මෙතෙක් කල සංසාරේ ගෙනාවු උරුම මේක තමයි සංසාරයේ සංසාරයට අපේ යන ජම්ම ගතිය. දැන් මෙතෙන් ජීවකාචර පළවෙනි වතාවට කෙලෙසුනා. පමාදේ වැටුණා. මොකද්ද මිනකට ආය ආවා. ආය සත්‍යතාවා ආනපනට ආවා ආනපන සතියට ආවා ආවට පස්සේ යෝගාවචරත් එක්ක අනිවාර්යෙන් පිටිපස්සෙන් එනවා පශ්චාත්තාපකාරය යෝගාවචරයක සමාදන් නොවි මේ පිට ගියේ හිත අපව ආවනේ ඒ නිසා මේවැනි වටිනා ධර්මයක් සිද්ධ උනේ පිට ගිය නිසානේ ආනපන දිගට යන මෙච්චර සන්තෝෂයක් එන්නේ නැහැ නේ හරියට මාළුවක් කනකොට උඹල කරලා කැපිච්චාම ඒකේ තියෙනනේ පොඩි ජොලියක් ඒකේ තියෙනනේ පොඩි ඕජාවක් උඹල කරලා කැපුවොත් නැත්නම් ඉතින් ඕක නිකන් පතවල මාළුවේ කිසි නෑනේ කිසි කිසි කිසි කිසි මොකක්ද ඒ තමයි සත්‍ය අනපාරමේ කියන්නේ පතවල මාළුව වගේ තමයි මේ පතවල මාළුව කියලා සත්‍ය අත් දෙකටත් ගිහිල්ලා ආයෙත් ආවට පස්සේ පශ්චාත්තාප නොවි හරි පිටත් ගියා සීවතෝ චාපි සත්නම් වේදිතෝ තාපි වේදනම් ඒ මාළුකපුත් ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට කියනවා ඒක. ඒක සඳහන් කරලා තියෙනවා නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතෝ මේක කියන්නේ නසෝ රජ්‍යතු සද්දේසු සද්දං සුත්වා පතිස්සතෝ එයා ඒ ගිය විඳපු සද්ද රසය රස විඳින්නේ නැහැ විඳපු රසයකට පස්සේ ආපහු ආවන්නේ නැහැ. ඒක ගැන මතක් කරලා ඒක මම කියන්නේ, මගේ කියන්නේ, මගේ පශ්චාත්තාප කරගන්නේ. සද්දං සුත්වා දසෝ රජ්‍යතු සද්දේසු සද්දං සුත්තම් පතිසතු විරජ්‍යති විරත්ත චිත්තෝ වේදේති. ඒක පිළිබඳ සෙනෙහසක් නැතුව, ප්‍රේමයක් නැතුව, තෘෂ්ණාවක් නැතුව විඳිනවා හැබැයි. විඳලා ඒ සද්ද ධම්මතකය තමයි. විදත්ත චිත්ත වේති තංච නාජ්ජෝස තිට්ඨති. මම මේක මම කියන්නේ නෑ මගේ කියන්නේ නෑ මගේ ආත්මේ කරගන්නේ නෑ. සීවතෝ චාප වේදනං වේදතෝ තාපි සද්දං. ඒ වෙලාවේ වින්දනයකුත් ලැබෙනවා. ඒ සද්ද හොඳද නරකද? ඒ වගේම සද්දෙත් ඇහෙනවා. නමුත් ඒක පිළිබඳ ආඩම්බර වෙන්නේ නෑ. ආඩම්බර වෙන්නේ මොකටද නැවත මගේ හිත මූල කර්මන්තන්ට ආවා. සත්‍ය පිහිටුවා අන්න එවැනි වෙලදී කීයති නොපචියති කෙලෙස් රැස්වීමක් වෙන්නේ කෙලෙස් කැපීමක් සිදු වෙනවා ආරණ සම්තිකේ නිබ්බාන උච්චති මනස නිවනට ඉතාමත්ම සමීපයි කියලා කියනවා මොකද ඒ ඩිංගිත් කරගත්තේ නැත්නම් හිත පශ්චාත්තාපේ හරහා නීවරණ වලින් පහෙන් එකක් ඇතුළට එනවා එනිසා මේ සංස්කාර ගැන දන්න කෙනා එහෙම නැත්නම් මූල ධර්ම ගැන දැනුමක් තියෙන එක නා හිත පිට යන එක නැති එක Tamanට පාලනය කරගන්න බෑ කොහොමවත් පිට යනවා නමුත් නැවත අරමුණට ආවට පස්සේ ඒ යෝගාචර කාරණා දෙකක් හොයලා බලන්න නැවත පැමිණීම සිද්ධ උනේ සසංකාරිකවද පිට යෑම සිද්ධ උනේ සසංකාරිකව ඇත්තට බලනකොට දෙකම සිද්ධ වෙන්නේ යෝගාචරය කළ පුරුද්දෙම තමයි පිට යෑම සිද්ධ වෙන්නේ උපදී නිසා අපේ රුචි අරුචිකන් නිසා අපේ පෞරුෂත්වය නිසා, අපේ ඇබ්බැහි නිසා, අපේ කර්ම ගති නිසා. ඒ මොකද කරන්නේ? ඒක ඥානගත වෙලා නැති. නමුත් ගියේ කාපව එන්නේ එක යෝගාචර මෙතක කර භාවනා නිසා මේ වෙලාවේ අදිෂ්ඨාන කරලා නැහැ. නමුත් ඒ බයලජ්ජාවක් කියන එකක් හිතේ තියෙනවා. ඉන්දිය සංවරයක් කියන එකක් හිතේ තියෙනවා. ඒ නිසා හිත අපව ආවට පස්සේ පිටේ යෑම ගැන පශ්චාත්තාප වෙනවා නම් අසත්පුරුෂ වෙනවා. නැවත හිත සතියට අවශ්‍යත් පුරුෂ වෙනවා. හිත පිටතට යෑම ගැන කනගාටුත් අයුරුසමංස්කාරට වැටෙනවා. හිත ගියාර කමන්න පිළිකට දැන් ආවනේ කියලා ඇතුළට පැමිණීම නැවත අරමුණට පැමිණීම ගැන කතා කරුවොත් යෝනිසමංස්කාරය වෙනවා. පිට යෑම ගැන පශ්චාත්තාපුනොත් මිච්ඡා සම්මිච්ඡාදිච්චයට වැටෙනවා. එන ආත්මයක් බාරගත්තා වෙනවා. අනේ ඇතුළට ආවට පස්සේ වෙච්ච දෙයට ඉන්න සේරුද කියලා භාවනා කරගෙන යනවා සම්මාදිටියට වැඩෙනවා. ඒ නිසා ඒක කොයි පැත්තටද වැඩෙනවද කියන කියන එක යෝගාවචර කොයි මොහොතක සිද්ධ වෙයිද කියන්න බෑ. ලක්ෂ වාරයක් කරගෙන කරන යනකොට අනන්තවත් මේ මඩ ගොඩට වැටිලා හොදෝද මඩේ තමයි බහිඳලා දවසක මේක ආපු දවසේ තියෙන මේ සංස්කාර කොච්චර චපලද ඒ චපල භාවය මට දැන් වාසියට හරවගන්න පුළුවන් කෙලෙසුණාට ස්ථිර කෙලෙසීමක් වෙලා නැහැ මෙයා ආපහු ආපු වෙලාවේදී දැන් සතියට ආවිල්ලා තියෙන කියලා ඒ යෝගාවචරයයි ශිල්පේ දන්නවනම් ඒක සිද්ධ වෙන්න පරියන්කේදීම බියුතු නැහැ. සක්මනේදීම බියුතුත් නැහැ. ඕන වෙලාවක යෝගාචර ජීවිත දැනගන්න පුළුවන් දැන් නම් මට අසවල් පණිවිඩය ආවයි තාමත්ම සෝචනීයයි. අපෝ කඩාන වැටෙන්න හදනවා. ඉතින් මේ අඬලා ඇති වැඩේ මොකද්ද දැන් ඉතින් වෙලා ඉවරනේ ඔබ. අන්තටම වයි ලෝකය නතර වෙනවා. ඉතින් ඒ හිතනවා නම් අනේ මේ වගේ දෙයක් කළත් ඇඬුවේ නැත්තම් සෝරි ඒක ටිකක් අඬන්න ඕන කියලා කණ්ණාඩියක් ළඟ ගිහලා අඬන්න ඕන මොකද වෙන්න බලන්න කෙනෙක් නැහැ නේ. ඉතින් කණ්ණාඩිය ළඟට ගිහලා අඬන ටික සන්තෝෂ වෙන එකයි වෙන්නේ. වෙච්ච සිද්ධියක් නම් ඉතින් යන්න එපා. ඒතර නෑ. දැන් ඉන්නේ වෙන කොහේ හරි. ඉතින් මේක පශ්චාත්තාප වීමේ ඇති අයිතිවාසිකම අපිට සදාචාරයේ විසින් දීපු පිළිකාවක්. ඊසා කවුරුත් එක ගත කරන්නේ තමයි ඊගාඩ කරන දේ දීබුද්ධියෙන් කරන්නම් අරකින් ඔළුව අවුල් කරගන්න නැතුව කටයුතු කරනකොට හැඟුම් බරගෙන නම් දොස් කියයි. මෙයාට කැක්කුමක් නැහැ, හැඟීමක් නැහැ. මේ විචි දෙයක් නෑ. ඒ මනුස්සයා කරන දේ විචි දෙුණා. ඊගාඩ මගේ කරන දේ මොකක්ද කියලා දැනගන්න නම් හිත ප්‍රකෘතිය තියාගන්න නම් වෙච්ච ගැන පශ්චාත්තාප නොවීම හොඳයි නැත්නම් ඒක පශ්චාත්තාප වෙනව නම් ඒක තමයි හිතා ගන්න ඕනේ මේ උපදී නිසා අවිද්‍යාව නිසා මිච්ඡා දිට්ඨි නිසා මිච්ඡා නැත්නම් අයෝනිසමස්කාර නිසා අසත්පුරුෂකම නිසා හිතම පිට පැහැර ගන්න හදන එක මම මේකට ඉස්සම් බඳින්න ඕන කමක් නැහැ ආඩම්බර වෙන්න ඕන කමක් නැහැ මම මේක මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා ඒ වෙනුවට ඊගාවට කල යුත්තේ සීබුද්ධියෙන් කල යුත්තේ කරන කල්පනා කරනවා අනේ මේ පැත්තෙන් බලනකොට මේ සංස්කාර පිළිබඳව චේතනා පිළිබඳව මෙතෙක් වරද්ද වරද්ද ගිහිල්ලා කවදාක හරි මේක හරියක්කේදී හරි ආත්මනේදී හරි ඉඳ කටේසු හරි තීරුම් ගත්ත දවසේ ආර තේනවා මේක සිද්ධ වෙන්නේ හත්වරද්දකදීමයි මේක චතුර්දායක තැනකදී මුලිච්ච මුලිච්ච වෙන්නේ කැපී පෙනෙන්නේ නැහැ ඒක නිසා ඒ අත්තරද්දක් හොඳට සතියින් යුක්තව අරගෙන එක්කෝ ණය විපස්සනාවට දාලා තර්කයට දාලා කල්පනා කරන්න පුළුවන් ඒක චින්තා විඥානයකට වැඩෙනවා. ඒ වගේම හරියටම සිද්ධ වෙච්ච වෙලාවෙ තාමත් ප්‍රසතුටුනේ තාමත්ම කනගාට වෙලාවක මේ දෙකෙන් එකකින්වත් ඊගාචිත්තක්ෂණයට දෙදක් කියන්නේ නෑ ඊගාචිත්තක්ෂණයට දෙදක් කියන්නේ නේද සාතර බව තියෙනවනේ වෙච්ච එකේ පශ්චාත්තාව සතුට නෙවෙයි වෙන්න තියෙන්නේ කියලා යන්න පටන් අරගත්තොත් ඒ යෝගාචරයාගේ අභිවෘද්ධියේ ඒ යෝගාචරයට හම්බෙන ආවස්තික වටිනාකමේ මෙත්කයි කියලා සීමාවක් නැහැ. ඒ නිසා තමයි දිනුවත් තමයි පෙරදුනත් ලාභයක් ආවත් පාඩුවක් ආවත් වේදනාවක් ආවත් ශපක් ආවත් හරි ගියත් පෙරදුනත් ජසසක් ආවත් ආයසක් ආවත් ඒ ඊගාව චිත්තක්ෂණේ බේරගන්න නම් මේ එකකට හරි සැලුනොත් ඊගා චිත්තක්ෂණේ පිරිසුදුකම ලබා ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා යෝගාවචරයට මේ අස්ත්‍රෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ පාඩමේදී මේක වෙන පැත්තකට නම් ඊගාව චිත්තක්ෂණේදී තමයි ඉංග්‍රීසි සංවරය ඇති කරගන්නේ. ඊගා චිත්තක්ෂණේ බයලජ්ජාව ඇති කරගන්නේ. ඊගා චිත්තක්ෂණේ සීලය පිහිටවා ගන්න නම් මේ කඩුව අතේ තියාගෙන ඉන්න චේතනාවේ රංගනේ චේතනාවේ භූමිකාව මොනම විදියකින්වත් පින්පව් දෙක තකන එකක් නෙවෙයි මොනම විදියකින්වත් ඒක එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි චේතනාව විශේෂයෙන්ම යෝගාවචරය හරියයි කියලා හිතන හැම චේතනාවක්ම වැරදියි ඒක සුද්ධින්ම කියන ප්‍රමෝද චෝකාවචරය තාම පුරුදු වෙන කෙනෙක් නම් ඉල්ලන්නේම තණ්හා මාන දිට්ඨි විතරයි. යාර තණ්හා මාන දිට්ඨි හරි කියවනම් හරි ෂෝක් කියලා කියනවා. ඒත් භාවනා හොඳට සතිය හොඳට විපස්සනාව සිද්ධ වෙලා මේ නීරසකම කම්මැලිකම ඒකාකාරීකම කිය පාළුක තියෙනකොට කවදාකවත් අභිරමණය කරන්න. ඊටට බේද ඒකාකාරම මොකද කරන්නේ? දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ කියලා තක්කුවක්වත් තමයි. ඒ නිසා බොහෝ විට යෝගාචරයා මඟදී ගන්න විනිශ්චය එවුවා මේ ප්‍රඥාව ආවෙන් විචිකිච්ඡා වංචා කරන වෙලාව. ඒ නිසා කියන ඔබට වෙච්ච දේ කියාපන් නිශ්චය කරන්න යන්න එපා. නිශ්චය කරන්න කියොත් ඒ කාන්ත විනිශ්චය යන්නේ තණ්හාමාන දිට්ඨිගේ ප්‍රපංච හරහ. මුද ප්‍රපංච නැති තැන විනිශ්චය ඕනේ නැහැ. ප්‍රපංච කරන්නේ විනිශ්චයක් සඳහා තක්කමුක්කක් ඇති කරගන්න. ආතතියක් ඇති කරනවා. මානසික අසහනයක් ඇති කරනවා. ඇති කරලා තක්ක මොක්කේ පොරදී මානුපාන එක තමයි කරන්නේ. අපිට කරන්න තියෙන්නේ ඒ වෙලාවේදී කලබලීජ මොනවාක්වත් නිශ්චය කරගන්න මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ මං හිතලා ගත් එකක් නෙවෙයි. ඇත්ත වෙච්ච එකක් වෙලා තියෙනවා. කාටද චිත්ත පීඩාවක් තියෙනවා, සතුටකුත් තියෙනවා. මම සම්බන්ධයි. නමුත් මේ කලබල වෙලාවේ ගන්න කිසිම තීන්දුවක් යාදෙන්නේ නැහැ. ආන්නේ වෙලාවේදී විසීමෙන් කටයුතු කරන්න මේ සංස්කාරවල තියෙන සංස්කාර පායිකාට පහළ වෙන විඥානය කොහාටද යන්න ඕන කියලා මත් කරවන නතු කරවන වශී කරවන ගතියකින් යුක්තයි. ඒ වශී මතේ යන්නෙම තණ්හාමාන දිටිදී. ඉතින් ඒ නිසා හරිදියාවත් පැති කියලා කියනවා. වැරදියාවත් හරි කියලා කියනවා. ඒ නිසා ඒක මේ පංචනිකයි. ෂටයි. මායාවී ඉතින් බුද්ධ ඥානසේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ සම්මත ක්‍රම හැටියට මේ චේතනාවක් ඊගාව මොහොතේ විනිශ්චය කිරීමේදී මිනිස්සු උපමාන පහකින් තමයි ඕනම ලෝක විනිශ්චය කරගන්නේ. ශ්‍රද්ධාව නිසා, උච්චය නිසා, අනුස්සතිය නිසා, ආකාර පරිවිතක්කේ නිසා, ditthi nijana khandhe නිසා. අපි මේ වෙච්ච දේ හොඳ නරකද කියලා බලන්නේ අපි අහලා තියෙන සද්ධාවට ගැළපෙනවා නම් අපේ බුද්ධ ආගමේ සිංහල බුද්ධ ආගම එකක් නම් හරියනවා නම් අපි සතුටු වෙනවා. විනාගමක වෙන දෙයක් නම් වෙනවා නම් අපිට ඉච්චර සතුටක් එන්නේ නැහැ. මොකද අපේ සද්ධාවට ගැළපෙන්නේ නැති නිසා. අපිට පෙන්නලා තියෙන සද්ධාව විතරයි හරියන්න ඕනේ. ඒක විතරයි ඇත්ත තියෙන්නේ කියලා අපි හිතනවා. සර්වචනාංශයේ සඳහන් කරනවා මහණෙනි මේ උපමාන පහෙන් සද්ධාව ශද්ධාව ඇතුලේ තියෙන දේ තුළ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. මලක සද්ධාව නැහැ කියලා බය බහැර කරම දේ තුළ සත්‍ය සද්ධාව තියෙන ඉඩ තියෙනවා. මේ සද්ධාවේ තියෙන පොඩි හිල් දෙකක් මේ. ජෝමන සාකච්ඡා කරන්නේ විශේෂ මේ අනුඤ්ඤතාඥානය. බුදුන්ගේ ඉස්සරට ආපු එක අපටික බ්‍රාහ්මණයා කියනවා ස්වාමීන් වහන්සේ අපි තාම සද්ධාවෙන් ත්‍රිවිධය හදාගෙන යනවා. දැන් ඔබ වහන්සේ බොහොම ලස්සනට මේ ඉස්සක් හසුරවගෙන නැති මම ඔබ වහන්සේ ওই කෙනෙක් අරට ආපුවාම අපි මේ ශ්‍රද්ධාවෙන් මේ කරගෙන යන වැඩ ගැන ඔබ වහන්සේට මොකද කියන්න තියෙන්නේ? ඒ නිසා අවුරුදු 18 වෙනකොට ත්‍රිවේදී පාරක වෙලා එයත් වැඩි උගාවක් වැඩිමල් 500ක් බමුණන් අතර උරතලෙක් වඩපත් වෙච්ච අන්තිම කුශාග්‍ර බුද්ධිමත් කෙනෙක්. දැන්ස කියනවා ශ්‍රද්ධාව තුළ කාපටික ශක්තිය නොතිබෙන්න පුළුවන්. ශ්‍රද්ධාවෙන් නැහැ කියලා විශ්කරප දෙය තුළ සත්‍ය තියෙනවා. ඒකට කියනවා සර්වඥාන්සේ සත්‍යයෙන් විතරක් නෙමෙයි. මේක මම ඉතාම රුචියෙන් කරන්නේ. මේ මට කවුරු කියපු නිසා නෙමෙයි මම බබළු ආගම කියලා ගත්තේ. මට මේක ආත රසයි මොකද මේක ඇතුලේ තියෙන මේ සමීකරණ ලයිස්තු කටපාඩම් කරනකොට මුළු බ්‍රහ්මණන්තර තිබුණ දැනුම සාරාංශය තියෙනවා. ආපදයෙන් කියන ආයෙ නම් දැන් කියන රුචිය කරනවා කියලා එන හිතාගනින්. රුචියට තුලගත් පරාශය තුල සත්‍ය නොතිබෙන්නේ. ඒක තියෙනවා අරුචි කියලා විෂකරපය තුල සත්‍ය තියෙනවා. ඒකට කියනවා මේ සද්ධාව රුචිය විතරක් නෙවෙයි මේ අනුස්සය પરම්පරාවකින් එන්නේ මේකට. අර දැන් මේ අඬු ගන්න මේ අඬු ගන්න ඒ නිසා අපිට විශාල පොත්තුගේ බුද්ධිය. ඒ නිසා මම අනුස්සතිට ගැළපෙන දෙයක් කරන්නේ කියලා කියන දේ අපිට මම කිව්වනේ ශ්‍රද්ධාව තියෙනවා ශ්‍රද්ධාව ගන්න කන්නේ ගැටළු සත්‍ය තියෙන පුළුවන් නැති විහිකරු දෙය තුළ සත්‍ය තියෙන්න පුළුවන් මේකට රුචිය ගැන කතා කරනවා මේ රුචිය කියලා ගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන් සුචි නැගීමට සත්‍ය තියෙනවා ඔබ දැන් කියන අනුස්සතිය ගැන අනුස්සතිය ගැන මට ඔච්චරයි කියන තව දෙකක් තියෙනවා අහගන්නේ ආකාර පරිවිතක්ක මේ තර්කයෙන් දිනපු එක තුල සත්‍ය නොතිබෙන ඉඳ තියෙන සත්‍ය පරාජය වෙච්ච එක තුල සත්‍ය තියෙන ඉඳ තියෙන. ඊගාටම දිඨිනි ජනකන්නේ මේක මගේ දෘෂ්ටිය. මේක මම පිළිගන්නේ කියලා ඔබ මතයක් ගන්න නම් ඒක තුල සත්‍ය නොතිබෙන ඉඳ තියෙනවා. පරිබාහිර කරතර සත්‍ය තියෙන ඉඳ තියෙනවා. ඒ මොකද මේ විඤ්ඤ මේ චේතනාව කියන එක එලිපැත්තේ බලලා වගේ. මගේ සත්‍යය තුළ මගේ ශ්‍රද්ධාව තුළ මගේ රුචිය තුළ මගේ අනුසගය තුළ මගේ තර්ක විතර්කණය තුළ මගේ පිළිගත්ත දේ තුළ තුලටම එයාගේ ඡන්දය ලැබෙනවද නැද්ද කියන්න බෑ. ඒ නිසා සංස්කාර තමයි මේ අවිද්‍යාව පදනම් කරලා තණ්හා මාන දිටි පදනම් කරගෙන ඊගාව චිත්තක්ෂණයට විඥාණයට උල්පත්තක් දෙන්නේ. කොට පෙරක තෝරකම් දෙන්නේ. සැලසුම් සකස් කරන්නේ නොමිලේ සේවාවල් කර දෙනු ලැබෙයි කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා නිකන් අම්බෙන් නිසා දෙමළ පත්‍රයකට ගමන් නැහැ කියවනවනේ. විඥානේ හොඳට අවස්ථාව ගන්නවා. එයා ඕන දෙයක් හරි ගැසලා දෙනවා. හරියට සීළු කටයුතු සම්පාදනය කරලා දෙන ඇමතිවරයෙක් වගේ. ඒකල එයාට ඕන ගන්න තියෙන විඥානයත් එක්ක ගනුදෙනු කරන්න. ඒක ජාතිය බෝ කරන්න මිසක්කා. ඉවෙන්න නිවනක් නැහැ. එයාගේ න්‍යායපත්‍යේ නිවනක් නැහැ. ඒ බව දැන ගැනීම පමණ අපි කරන්නේ. විඥා විඥාණයට හෝ එතන මේ සංස්කාරවලට න්‍යායපත්‍යක් තියෙනවනම් ඒක මායාවේ න්‍යායපත්‍යයි. ඒක කෙලස්. ඒ නිසා මොනම චේතනාවක් කෙරුවත් මාරපාක්ෂික. මොන චේතනාවක් කෙලෙස. ඒක හරි අමාරුයි කෙනෙකුට දරා ගන්න. මොකද අපි මෙතෙන්ද මේ අද මේ යහ ජීවිතේ ආවේ චේතනාවක් කරා. ඉතින් ලෝක බැලදිද? ඉතින් මේ කොලාට බැලදිලාද කියලා අපිට හරි නිකන් මේ පාළු ගතියක්, කම්මැලි ගතියක් දැනෙනවා මේ චේතනා සියල්ලම. දුක් දෙන දෙනවා කියන්නේ. එනමුත් අපි දන්නවා සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්චා කියන එක අපි පිළිගත්ත පදයක්. සංස්කාර කියන්නේ චේතනාවල නම. ඊජාව කොහොමදක් මිනිහක් ළඟට ගියාම අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ කියනකොට මූණ අට්ට කරගෙන අඬාගෙන මලගෙදරට වගේ මූණ හදාගෙන ඉන්නවා. බුදුජානකේ කතා කරන්නේ මලගෙදර මූණ හදාගන්න මේ දැනගනින් ওই සංස්කාර ඔබ ගත්ත ඔය ඔය කඩුව බාර දුන්න එක දුක දෙන එකක් ඔබට අනිත්‍ය දෙයක් කියලා. අබ්බේ සංඛාරා දුක්ඛාර අබ්බේ සංඛාරා අනිච්චා අබ්බේ ධම්මානත් අකිනකොට අපිට තියෙන මහ පාළු වෙන ගහච්ච සෝපිට්ඨනියක් වගේ මනසක්. ඒක මඟුල් ගවල් එහෙම කියන්නේ නැහැ. සාමාන්‍ය ඉතින් දවල්වල කියන්නේ කියන්නේ මලගෙදරකදී කල්ලු ඇදගෙන අට කරගෙන හෝ උඹෙන් ගිහිලා කඳුළු වගුරු වගුරු තමයි කියන්නේ. මොකද ඒක කියවනකොටත් මහා පාළුයි. ඊතාව ගැඹුරු විපස්සනාවක් කතා කරන්නේ ඔබ යමක් හිතලා කරාන එක තීරම කක්කා. වෙන්න දී අරපන් පිළිච්ච ගතියක් තියෙන. සම්පත්‍ති කරගතියක්. අපි පැහිකම තමයි වෙන දේ වෙන්න දෙන්නේ නැතුව හදන්න හදන. ඔන්න සකස් කිරීම තමයි සංස්කාර කියන්නේ. අபிසංකරෝති මේකට මට බයිනවා මේක ඇරෙන්න බයිනවා කියලා මට බනින්න ඕන ගමන්නේ මේ සංස්කාර කියන පදේ ඉස්සල්ලාම ඇවිල්ලා තියෙන ආනන්ද හැමදෙකන අංග සංස්කරණය කියන වචනේ අංග සංස්කරණය කියලා කියන්නේ වේශ නිරූපණය නාඩගම් වලට කට්ටියට හඳන්නේ එහෙන් කවුද වැඩියෙන් අඳින්නේ දවසක් ඇතුළත ඉන්නවා ඥානනගතින් වෙච්ච පිරිමේ જાතියකුත් ඉන්නවා ගිහිල්ලා රූපලාවන්‍ය මධ්‍යස්ථාන ගිහිල්ලා අඳින කට්ටියක් ඉන්නවා. ඕකේ කේන්දරය වැළුවොත් වැරදිලා ප්‍රඥාට ඔය ඥානනගතින් උපදිච්ච කට්ටිය. මේ ඇන්දිල්ලේ තමයි මේ සීරම ඔක්කොම තියෙන්නේ මේ ස්වභාවයේ මේ ප්‍රകൃතියේ කිසි වැරද්දක් නැහැ. මේක පොඩ්ඩක් හැඩ වැඩ කරන්න කිය ගමන් අන්නතරතරතුරුගේ බෙරේට මැණික් කිව්වා වගේ. හරි අචූයි කියන්නේ මං ඇත්ත. ඔය තියෙන ප්‍රകൃතිය හොඳයි. අපි මේක පොඩ්ඩක් හද වැඩ කරන්න අපිට තේරෙන්නේ නැහැ මේක සෞන්දර්ය කරන්නනේ හදන්නේ. ගඳ සුවඳ කරන්නනේ හදන්නේ. ලස්සන කරන්නනේ හදන්නේ. ඉතින් කොච්චර කිරුවත් කුෂ්ඨ රෝගයක් තියෙන එකට මොන ආයිත්තන් දරදරසුවත් ලස්සනක් වෙනවද? මේ හිත ඇතුලේ තණ්හා මාන දිටි කියන තුන තියෙනකම් කුෂ්ඨ රෝගියෝ. ඒක මොන ආයබරණ දාලා සැලසුවත් බලන මනුස්සයාට හරහා බලන මනුස්සයාට තේරෙනවා. ඒ නිසා මේ ප්‍රകൃතිය කියේදී අපි කරන්න හදන හැම දෙයක්ම කරන චේතනාවක් හරහා අභිසංස්කරණේ හරහා ඒ අභිසංස්කරණ තමයි අපි වග කියන්නේ. ස්වභාවයෙන්පත් වෙනදී අපි වග කියන්න ඕනේ ඒක කර්ම ශක්තියට වැටෙන්නේ අපිට තියෙන ස්වභාවයටපත් වෙන දෙයට හැඩ ගැහෙන එකයි. ඒකට තමයි කියන්නේ ශික්ෂණය කියන්නේ. ඒක තමයි කියන්නේ ඉන්දිය සංවරය කියන්නේ. ඒක තමයි කියන්නේ බයලජ්ජාව කියලා ලෝකෙ තියෙන ස්වභාවයක් තියෙනවානේ. අන්‍ය ස්වභාවයට හැඩ ගැහෙනවා මිසක ඕක සිංහලයේ තියෙනනේ ගතියක්. උලත් කනකොට නැට්ටයි උලත් කුලේ දැල්ලයි කඩලා කන එක. උඹේකම කණ්ඩොද නැහැ කියනවා නාගලෝකේ ඉඳලා නාගයා ගේනකොට ওই දෙකෙලු අල්ලගෙනවක විස තියෙනවා කියලා කඩලා තමයි කන්නේ. කොන්න මගුල දුන්නත් වැටකොළු ගත්තාම අර කට්ටේ කපල වෙන් කරලා වැටකොළු වෙනම වෙනවා කට්ටේ වෙනම වෙනවා. ඒ දෙක මේකට කෑවන ඉවසනේ. ඉතින් මෙව්වට කියන්නේ සූපසහත්‍රය කියලා. ඔකට වෙන කුණු වර්ගයක් කියන්නේ. දිල වෙක් කනකොට වඳුරෙක් කනකොට ඔය කට වෙන් කරලා කන එකයි මොකක්වත් නැහැ. අපි හැමදේම මේ සකස් කිරීම හරහා පුදුමාකාර අහක තියෙන කුණු කන්දලයක් ඔළුවේ දාගෙන ඊට පස්සේ සකස් කරපු දේ සාධාරණීකරණය කරන්න නොකියන බරුවක් නැහැ. සකස් කිරීමක් නැතුව ඇතිදී ඇති ඇති බාරගත්තා නම් අපිට කාගවත් ඒකට ඔප්පු කරන්න යනවා නම් මොකොත් නෑ. ඊගා වෙන චිත්තක්ෂණයට එන දේ බාරගෙන ඉන්න පුළුවන්. එනිසා මේ සකස් කරන හැම එකකදීම ඉංග්‍රීසි කියන කොමිට් වෙනවා කියලා එහෙම නැත්නම් තමයි වග වෙනවා. එන දේට හැඩගෙන හැටි බලන්න යන්න ගියාම භික්ෂු ජීවිතය හොඳම ආදර්ශයක්. බාලදක්ෂ ජීවිතය හොඳම ආදර්ශයක්. එයා කරන්නේ ඇති දේට හැඩගෙනවා. හරි ගන්න කරනවා මේක ඒකත් ඉවරයි ඊගාචිත්තක්ෂණ ඒකත් ඉවරයි ඒක නිසා අපිට ඒ බර අශ්චර්තාවයක් එන්න දෙයක් නැහැ එනිසා මේ සංස්කාර වල කරන මේ කටයුත්ත මග වෙලා මගේ සංස්කාර කියපු ගමන් ඔක්කොම වැරදි වලට අග වෙන්න වෙනවා ඒක කර්ම බවටපත් වෙනවා මේක සංස්කාර මේ චේතනා මාර්ගයෙන් සිද්ධ වෙලා තියෙන්නේ මම මෙතන වාඩි වුණේ එහෙම චේතනා කරන්න නෙවෙයි ඒක ආමුදේ. මම මේ ආමුදේ එහෙම තියාගන්නවා මම වඩන සතිය තියෙනවා වඩන ආනාපාන තියෙනවානේ මේක මේකෙන් බේරෙන්න සර්වඥාන්සේ මෙහෙම කතාවක් කියනවා මහන්නේ ඇත්ත වශයෙන්ම කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරයක් කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය බුදුහාමුදුරුවෝ සකස් කරලා හැබැයි මම උඹලට එක පොරොන්දුවක් දෙන්නම් ලෝකේ තියෙන සංස්කාර වලින් අඩුම කාට තියෙන එක අඩුම කරදර වෙන සංස්කාර තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ස්වභාවික දෙයක් නෙවෙයි. ඒක සර්වඥයන්සේ සකස් කරනවා. හැබැයි ඒකේ අනිකුත් ලෝකේ තියෙන ගොඩාක් කැත ඡන්ද පරුස සංස්කාර අයින් කරන්න මේ සංස්කාරය පාවිච්චි කරන්න මේක මොකද උගා අඩුම සංස්කාරය. වැඩි කහට නෑ මේකේ. ඒක විෂ නෑ. සමේක පාවිච්චි කරන්න කියලා. ඉතින් යම් කිසි කෙනෙක් භාවනා කරගෙන ගිහිල්ලා කාම ගුණය අභිනිෂ්ක්‍මණය මාර්ගයේ මේ අරණියකට රිංගීමෙන් නැත්නම් මේ වගේ දැන් මෙන්න ප්‍රතික්ෂේප කරලා මෙතෙන්ට ඇවිල්ලා එන කාම සංඥාවල් සමත භාවනා ක්‍රමයෙන් යම් ප්‍රමාණයක තලාව බලලා ඊට පස්සේ ඒක පායේක ඒ තලාව බිමට අඩේට පාවිච්චි කරත් මේ ආනාපානෙ හොඳට ගෙවම් කරලා ඒ ගෙවම් කිරීමේදී පහළ වෙන යම් කාම රූප සංඥා තියෙනවනේ ඇහැට සූප සද්ද ඇහෙනෝ වගේ වෙන දේවල් හීන වගේ එහෙනම් ඇඟට මොනවද වෙනව වගේ දැනන දේවල් ඒක යෝගාචර හොඳට පිළිසිඳ දකින්න ඕනේ මේවා මනසෙන් කරන දේවල් ඒවා සංඥා අන්නේ විදිහට මේක හිත මේ චිත්ත ප්‍රවෘත්තිය පිරිසුදු කරගත්තට පස්සේ මේකට වෙන මොනම දෙයකින්වත් කෙලස් පහළ වෙන්නේ නැහැ ඊට පස්සේ ඒ දේවල් පිළිබඳ පශ්චාත්තාපුණක් තමයි කෙලස් පහළ වෙන්නේ. ඒ නිසා අපිට තියෙන පිටිය සකස් කරලා මේකේ මොනවද තිබුණත් ඒ මගේ දරුවෝ නෙවෙයි. මොනවාක් නැති වුණත් ඒක මගේ දරුවෝ නෙවෙයි. ඒ නිසා මේක දිහා බලාගෙන මොනවාර තියෙනවනේ සැකනේ ඒව නැත්තම් කුකුස් පහළ වෙනවනේ. එහෙනම් ආයි මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා එහෙම නැත්නම් ඒතන සත්තක් ඒතම් පණිදාය නැත්නම් උපේක්ෂා කියලා මේටි ඉස්සල්ලා මේක මේ මේ මනාපමන පහළ වෙන්නේ ඉස්සල්ලා තිබුණ මේ උපේක්ෂාව සාන්තයි පණිදායි කියලා හෝ ඒක අයින් කරන්නේ නොදකින් නොබතන් කියන අදහසකින් ඊට පස්සෙත් වරෙන් ආවට මොකද මෙච්චරම තමයි උත්තරේ මොකද ඒ පහළ වෙන ඒ මතුවෙන ඒ සංඥා ස්වරූපේ මතුවෙන රූප ශබ්ද ගන්ධ රස වලින් කවදාකවත් අපි කියනනම් චිත්ත ප්‍රවෘත්තිය කියලා චිත්ත ප්‍රවෘත්ති කෙලෙසන්න බෑ. කෙලෙසෙන්නේ අවනා වුණොත් විතරයි. එහෙම නැත්නම් කියනනම් අසහනකාරී වුණොත් පමණයි. චිත්ත පීඩාවක් ගත්තොත් විතරයි. නිසා යෝගාවචරය හොඳ සද්ධාවක් තියන හොඳ සීලයක් තියන හොඳ පිටක් හදා ගන්නවා මෙතන ආවේ ප්‍රතිපදාවේ ආ ඒක විසල් කරලා කියනවා දැන් මට ඕන කමක් නැහැ මානසික අසහනයක් ගන්න මොකද ඊට වැඩිය මම අද මිනිසුත් තැනක ඉන්නේ මගේ අම්මලට තාත්තලටත් වැඩි පිරිසුදු තැනක ඉන්නේ. ගිය ආත්මෙත් වැඩි පිරිසුදු තැනක ඉන්නේ. දිවිගුණ ප්‍රඥාවත් වැඩි පිරිසුදු තැනක ඉන්නේ. මොකද මම මේ මේ ඊගාට ආපු මේ පුංචි කෙලෙසකට මේ සංඥා විඥාන කරගන්න කියලා ආඩ්‍යයක් ඇති කරගත්තට පස්සේ අර සුන්නත් දූලි වෙලා යනවා. ඒවල නොඳ වෙලා යනවා. බුඳ වෙලා යනවා. වඳ වෙලා යනවා. නමුත් යෝගාවචරයේ එන්නේන දෙයට දැවෙන්න පටන් අරගත්තොත් අර වඩාගෙන ආපු ಗುಣ ටික ඔක්කොම පැත්තකට ගිහිල්ලා පශ්චාත්තාවයක් ඇති කරගන්න නිසා විනිශ්චය කරන්න ගියොත් විනිශ්චය වෙන්නේ අවනඩු තමයි. අසාධාරණයක් විතරයි. නිසා යෝගාවචරය වග බලා ගන්න නිරීක්ෂණය වැඩි කරන්න නිකමන අඩු කරන්න. දුවාතරන් නිරීක්ෂණය කරන්න. ඒක තමයි විපස්සනා කරන්නේ. ඒ හිත නිතරම කියන නිගමනයක් කරන්න. සෝවාන් වෙලා සකදාගාම වෙලාද මේක පස්වෙනි ධ්‍යානද මේක දෙවෙනි ධ්‍යානද මේක විපස්සනා ඥානද මේක සමථද මේක හැම එකම ඉල්ලනවා ඒක කියන්නේ දෙන පොඩ්ඩක් ඉන්නේ තව මේ ශක්තිය පරීක්ෂණ කරන්නේ තව තොරතුරු වෙවිලා නැහැ අපි මේ තොරතුරු බලමින් ඉන්නවා ආන්නේ විදියට ඉන්න එකට බුදුජානන්සේ දෙන ශාස්ත්‍රීය වචනේ තමයි අපණ්ඩක ප්‍රතිපදා කියන්නේ අපන්නක ප්‍රතිපදා කියලා කියන්නේ මට තොරමින් පැමිණි තොරතුරු පැමිණෙමින් තියෙන තාම කිසිම විනිශ්චයකට මමපත් වෙලා නැහැ. ඒ තොරතුරු තොරතුරු ලැබෙමින් පවතිනවා. ඒ ඡන්ද ප්‍රතිපල කියාගෙන යනවා කවුද ජනාධිපති කියන්නේ. වැඩව ඉවර නැහැ. ඉතින් කොහොමද අපි දැන් රතේපතු විපතරයයි දන්නේ. ඒ නිසා අපන්නක ප්‍රතිපදා කියලා කියන්නේ උගෝදින කිතුන චපල වංචනික වැඩක් කියලා. නමුත් ජාතක පොත පටන් ගන්න අපන්නක ජාතකේ. උසහස කියනවා මානවයට විශේෂයෙන්ම සිල්වත්යෙකුට තියෙන ලොකු දෙයක් තමයි කිසිම විනිශ්චයකටපත් වෙන්න එපා. අත්විච්චකම විනිශ්චයට බල කියනවා. පුළුවන් තරම් විවෘතව තියාගෙන ඉන්න පුළුවන් තරම් ඒකට අදාළ සාක්ෂි එකතු කරන්න. ඒ සාක්ෂ්‍ය පිළිබඳ පූර්ණ අවදිභාවයක් තියාගන්න. පූර්ණ එලෙමසිටිසියක් තියාගන්න. පූර්ණ අප්‍රමාණී බවක් තියාගන්න. ඒකෝටම කියන්නේ ඔයාගේ ඉන්පුට් එකක් දාන්න මේකට. මම තා විනිශ්චය කළා නෑ ඔබ. කියන දා දාන්න මේ පිටියට දාන්න ඕන කෙනෙක් දාන්න. ඔයා ගිහිල්ලා කට්ටියට කියන්න තව මේක විනිශ්චය කරලා නැහැ. දැන් මම තාම ඕපන් දෙන්නේ කියලා. මොනවා හරි විනිශ්චයකට යන්නේ නැත්තම් මෙහෙම කියන්නම්ම. කවුරු හරි මගේ ළඟට ඇවිල්ලා කියනවනම් මේ තොරතුරු තිනවා ඔබතුමා මේක විනිශ්චය කරන්න ඕනේ කියලා. ඒක මට දෙන අධිකාරී ශක්තියක් නෙවෙයි එයා විසින් මාව හිලි මහන්සිලා කරවන කීනකාරයක් වඩපත් කියලා. මාව මට කියලා විනිශ්චය ගන්න කවුද මිනිහා? එයාටයි කියන්නේ මට විනිශ්චයක් ගන්න. කීතකින් මෙන්න මේ එකක් මයිලක තියෙනවා අනේ මේකට අපි විනිශ්චයක් දෙන්න කියලා කී හැකි. නමුත් කියනවනම් කවුරු ඔබ මේක විනිශ්චය කරන්න ඕනයි කියලා. හිතන්න එපා ඒක අපිට විධායක බලතල හම්බෙවක් කියලා. අපි 16ක් කියලා තියෙන එතන. අපි වාලෙක් වෙලා තියෙන එතන. ඒ අනකට ත්‍රුඹ කවුද මගේ විනිශ්චය ගන්න. මගේ ස්වාධීනත්වය මට අවශ්‍ය කරන හපන්නක ප්‍රතිපදාට බුදුසසුනාශය දෙනවා. තව ලස්සනවක් සාමීච ප්‍රතිපදාව. අද්දටි මොකද සාමීචය? මෙච්චරයි මේ සභාව තියෙන්නේ මේ සභාවේ වැඩි ඡන්දෝ නායකට තමයි එච්චරයි දැන් ඔබ වහන්සේගේ වන්දේ මගේ මන්දේ තමයි වැඩි දින කවුද ගත්තම ඒ සාමීචය සංඝයාට දෙන ගුණය තමයි සාමීච පිළිපන්න භගවතු ශාවක සංඝෝ සංඝයාට ඕනේ මම ලංකාවෙන් ගිනා මේ මට ඔක්කොම පිළිගන්න ඕනේ මේකයි මගේ මතය කියන්නේ කියොත් මට මේක ඔප්පු කරගෙන ඉන්න වෙනවා මට ඒක වග වෙන්න වෙනවා දැන් පිළිසින් ආනෝ මෙහෙම බලපත් ප්‍රශ්නක් තියෙනවා කවුද මොකද කියන්නේ කාගේද මතේ ආ හරි මට බැරි දෙකට අරගෙන මට පුළුවන් එනම් බලන්න. ඉතින් ඒක වැරදිද? වැරදි නම් කට්ටියෙන් බෙදාගෙන කණ එකට තියෙන්නේ. ඒ කේමනන්ද සාති කියනවා ඒ සාතික මාම කෙනෙක් හරක් බලනවලු. ඉතින් අනික් නෑදෑයන්ගේ කුඹුරල හොඳට නිල්ල කොයිම තියේදී හරක් කොයිම කද්දි මිනිහ බැද්ද තියාවට ඇටලා හයියෙන් ලෝකට දඟරාවේ කවි කිය කිය ඉන්නවලු. හරක් ටික කනවලට නිල් කොයිම ෂෝක් එකකට. ඉතින් අර මිනිස්සු දැකපම බඩපපුව දනවලු මේ හරක් බලන එක ඌ කවි කිය කියා බණත් දිහා බලනවා. ආශිවිතර කියන්නත් බැරි නිසා ඇවිල්ලා මෙයාගේ කේමනන්ද සාංශට ඇවිල්ලා කියනවලු බලන්න අනේ අපි පොරදා හදපු කුඹරනේ උගලෙන් හරක් ගෙනල්ලා බලන මිනිහා ඒක ගැන බලන්නේ හරක් කරක් කරනවා කියනවා. ඉතින් මෙයා ගිහලා මේ කිව්වා වැරදි කරන එක නට. යාකමලු බැනිල්ල උනත් බෙදිලා යනකොට වැඩි ගාණක් නැහැ කිව්වා. මට කිව්වේ නැහැ නේද? අර මෙයාට කියනවා මෙයා යාර කියනවා මෙයා යාර කියනවා බැනම උනත් කට්ටියට බෙදලා ගියාම ගන්න හෙටත් ඒකමයි කරන්නේ. එනිසා පුළුවන් තරම් හදිසි තීන්දුව ගන්න තියෙනවා කට්ටිය ඔක්කොගේම ජනමත විමසන්න. ඒකල කියන දැන් ටිකක් රැයලා දින අපි හිට උදේ කට්ටියට දෙලා විසඳමු. තවත් දෙකක් බුදියන්න බලන්න ඕන ප්‍රශ්නයක් එක්ක සම්නිකර උත්තරය අනිත් දවස් උදේට එනවා. ඒක මගේ ජීවිතේ මම හරියටම බුද්ධ විද්‍යාවක්. ඊටාම් බරපතල ප්‍රශ්නයක් ආවම දවස් දෙකක් බුදියනවා. ඊගාදාස උදේ වෙනකොට කිසි තක්කෝකුවක් නැතුව ලස්සනට උත්කේ. ඒ උනට කලබල වෙන කට්ටිය බෑනලා රණ්ඩු කරලා අතපය කඩාගෙන ඒගොල්ලෝ වැඩ මං කියන්නේ අදයි මම මිනිස්සු ආදා මිනිස්සුක් වුණානේ බොහොම හොඳයි. එනයි මෙයන් නැගින්. ඒක කියන සාමීච ප්‍රතිපදක. එහෙම නැත්නම් කියන අරණ ප්‍රතිපදාව කියලා. අරණ ප්‍රතිපදාව කියන්නේ කාටවත් ගහවා දෙන්න රණ කරන්න රණ්ඩු කරන්න යන්නේ නැහැ. මේක පිටිය දිහා බලන ඉතල කිසිම දෙයකට නොගැදී අධිශකාරය ගන්න චින්දුවක් අත්තාවයි. Taman කිසිම පක්ෂයක් ගන්න නැතුව, රණ්ඩුවකට යන්නේ නැතුව, ප්‍රතික්‍රියා කරන්නේ නැතුව, උද්ඝෝෂණ කරන්නේ නැතුව කරන ප්‍රතිපදාව යෝගාවචරය දන්නේ නැත්නම් යෝගාවචරය තමන් විශ්ින්මපත් කරගෙන මේක මමයි ගම කරන සහලාමි බබාමි මයිලකට වරේ මං කියලා දෙන්නම් කියලා ගත්ත ගම අර තේරම කනකොඩු කට්ටල් ඔළුවේ සතියක් පවත්වන්නත් බෑ. හිතේ සමගියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය මේ සංස්කාර පිළිබඳ දැනගත්තට පස්සේ උලඳ ගැඹුරින් හදාරුවොත් ඒක න තීරු ගන්නවා මේ ජීවිතයේ උපන්නකව ගත කරනවා නම්. නොපත් කියන වචනේ මම ගන්න. ඒකට කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදා කියලා අටුවා විස්තර කරන්නේ කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ එක්කෙනෙක් කියනවා අර විරුද්ධ වුණා කියන එකනේ වෙලා තියෙන බෑනේ ඒගොල්ලෝ මොකද කියන්නේ දෙකොල්ල කල්ප කල්ප කල්ප කල්ප ඉන්නවා සුදුසු විනිශ්චයකට ඉරලා මේන මේ මේ වගේ දේවල් අපි බාහිර දේකට මේවා යොදා ගන්න නැතුව හැමදේම ඔළුවේ දා ගන්න පටන් අරගත්තොත් අපි සතියෙන් කවදාකවත් ඒ විනිශ්චය කරන්න බෑ අපි සතියෙන් පෙන්නලා දෙනවා මේ සංස්කාර කියලා කියන්නේ එලිපත්te බල්ලෙක් වගේ එකක් එයා ගොඩ පෙරක තෝරගන් ගන්නේ උපදී වලින් සහ අවිද්‍යාවෙන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් රුචි අරුචිකම වලින්. අපේ පෞරුෂත්ව ලක්ෂණ වලින්, ඇබ්බැහි වලින්, එහෙම නැත්නම් සංසාරගත ලක්ෂණ වලින්, එහෙම නැත්නම් තණ්හාමාන දිට්ඨි වලින්. එහෙම නැත්නම් සුද්ධ වශයෙන් කියන අවිද්‍යාවෙන්. ඉතින් මේ අවිද්‍යාවෙන් ගොඩ පෙරක තෝරගන් ගත්ත සංස්කාර ඇති කරන විඥාණය අපේ හිත සුව පිණිස හිතේ කියලා කාටවත් කියන්න බෑ. ඒ විඥානය දුවන්නේම තණ්හාවට. දුවන්නේ දුවන්නේම මාන්නයට. දුවන්නේම දික්කයට. ඉතින් අපිට කරත් හැකි එකක් සංස්කාර තිබුණානුවක් කාලා. දැන් විඥානේ තණ්හාව ඇති වෙලා තියෙනවා. දැන් විඥානේ මාන්නය ඇති වෙලා තියෙනවා. දැන් විඥානේ දික්කය ඇති වෙලා තියෙනවා දන්නවනම් ඒක විශාල ජයග්‍රහණයක්. මොකද ඒක වෙන කාටවත් දැක ගන්න බෑ. තමන්ට විතරයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් ගියාට පස්සේ විග්‍රහ කරලා දැනගන්න බෑ. වෙන්නේ ඉස්සලා දැනගන්නත් බෑ උණු උණු වේ. ඒ සිද්ධිය වෙච්චි තමයි මේ සංස්කාර දීපු මේ ලනුව. එහෙම නැත්නම් මේ හැම එහෙම නැත්නම් මේ කොට පෙරක ගෞරවකම කාලා ඒ පෙරබසන විඥානික ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරනකොට සංස්කාර වලට වඩා ඉති වර්ණ ගැනීම සන්නාව දිහාට යන්නේ මාන්නේ දිහාට යන්නේ කියලා දික්කිය දිහාට යන්නේ කියලා කලබල වලින් තොරව බැලුවොත් ඒක එච්චරම අමාරු නෑ. ඒක ඕලාරිකයි කියලා බුදුහාම කියනවා Taman ඇතිලා තියෙන ආශාවක්. Taman ඇතිලා තියෙන අනුගත කැපිපෙනී මේ ගතිය. එහෙම නැත්නම් මේ මූලස්ථානේ මගේ මමයි මූල මූල කෙනා කියන ගතියද කියලා දැනගන්නේ ඕලාරිකයි කියලා සරුවචාන්සේ කියනවා. ඒකට වෙනම චීනක් කන්නාලි ඕනේ නෑ. වෙනම මල්ටිමීටර දාලා බලන්න ඕන ගමන් නෑ. Taman එකේ තේරුනොත් උපදී අවිජ්ජාදකින් පෝෂණය ලබන්නේ නැති සතියෙන් මූලදීබෝ සංස්කාර වලින් යම් විනිශ්චය කරගෙන ඒ අරහත් තණ්හාමාන දිට්ඨිය කියොත් ඒ තණ්හාමාන දිට්ඨිය එනකොට දැක්කොත් ඒක පිළිබඳව ය ප්‍රහාණය වීම එහෙම නැත්නම් ඒක ලැජ්ජාවටපත් වීම එහෙම නැත්නම් ඒක දුකක් බව තේරුම් ගැනීම යෝගාවචරය විසින් කළ යුත්තක් නෙවෙයි ඉබේම යෝනිසමස්කාරයෙන් කරලා තමයි දන්නවනම් මෙතන මේ තණ්හාවක් ආවේ කියලා. මේ ආවේ දිත්‍යයක් කියලා. මේ ආයේ මාන්නයක් කියලා. තුනෙන් එකක් අල්ලගන්න තීරුම් ගත්ත ගමන් ඒක විසි වෙන ක්‍රමය ඒක අසරණ වෙන ක්‍රමය පච වෙන ක්‍රමය මහමෝදේ කවදාකවත් මලකුණක් තියන්න බෑ කියලා තියෙනවා මහමෝදේ රැල්ලෙන් තල්මයක් නැත්නම් ගොඩ ගන්න ඒ වගේ මේ සතිය පිහිටුවපු පිරිසුදු වෙන්න හදන යෝගාවචරය තුළ චපල ගති නැතිනම් පංචංග ගති නැත්තම් ෂට ගති නැත්තම් මාන්නේ තිබුණට මාන්නයට දරන්න බෑ ඒක ගහලා ගහලා ගහලා ගහලා එළියට දාන්න දිට්ඨිය ගහලා ගහලා ගහලා ගොඩ දුරට තකි මා තණ්හා තල්ලු කරලා අපි ඒකට අවශ්‍ය නම් කල්යාණ මිත්‍රවරු ගිහිලා කියනවා මෙන්න මේවයි මෙහෙම වුණත් මට මේ වෙලාවේ රාගයක් පහළ වුණා මට මේ වෙලාවේ මාන්නේ පහළ වුණා. මට මේ වෙලාවේ ධිට්ඨිය පහළ වුණයි කියලා. ඉතින් ඒක තමා විසින්ම තමන්ගේ රෝග නිర్ణයක් කිරීම. ඒක කල්යාණ මිත්‍රෙකුට පුළුවන් හදා බෙදා ගන්න හැබැයි වார்த்தාව අවංක වෙන්න ඕනේ. වார்த்தාව අවංක නොවෙන්නේ වார்த்தා කරන එකනගේ දෝෂයක් නිසා නෙවෙයි. මේ හිතේ තියෙන චපල කම නිසා ඒක මේ මනුස්ස මනුස්සයන් එක්ක පොදුවේ පවතින දෙයක්. ඒකයි අපිට මේ ප්‍රශ්නේ මේ අවිද්‍යාව වැඩ කරන දෙතාවර. මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව, අපපටිපත්‍ය විද්‍යාව. මේ සාමාන්‍ය නෙදෙනි මේක. මේ හරිදී වැරදිදී වැරදිදී හරි කියලා දැනගෙන ඉන්න එක තව එකක්. සාමාන්‍ය නෙදෙනිව බණ කියලා තේරුම් කරලා දෙන්න පුළුවන්. පන්තියට ගිහලා උගන්ලා තේරුම් කරලා දෙන්න පුළුවන්. නමුත් වැරදිදී හරිදී කියලා අල්ලගත්තොත් නම් ඉතින් ඒක මොකද්ද මොකහද බදාගත්තා වගේ ඒකට බේත් නැහැ. ඒකට තියෙන්නේ ඒකට ඒ එන්නේ චපලකම හරහා. ෂටගති හරහා, මායාවී ගති හරහා, වංචනික ගති හරහා. එචා යෝගාවචරයේ අවංකකම. ඒ වගේම යෝගාචරයේ නියතමානීත්වයේ පවතිනවා නම් ඕන කෙනෙක් යගේ ඇඟට අත තියලා කියනවා මේක චපලකම. මේක ෂටගතියක්, මේක මායාවක්. නමුත් යෝගාචරය ඔලමුල නම් මට ඉන්නකව කවුරක් කතාන මන් දන්නව කොහොමද කියනවා නයින බබ්බු ගන්න කියන එකයි. මොනම සත්පුරුෂයෙක්වත් එන්නේ නැත තියන්නේ. එන්නේ නැත්තේ මොකද තමන් ආරාධනා නොකරන නිසා. තමන් පැවැදීමක් නොකරන නිසා. ඒක යෝගාචරය කරගන්න දේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ බ්‍රහ්ම දණ්ඩයක් කියන. ලෝකෙ තියෙන ලොකුම දඬු. යම් කිසි කෙනෙක් කොළමොළන යම් කිසි කෙනෙක් ෂඩන බුදුන්සේ බ්‍රහ්ම දණ්ඩේ පනවන කිසිම වෙලාවක උපදෙස් දෙන්නේ නැහැ. ඉවරයි. චන්න ඇමතිවරයා බුදුහන්සත් එක්ක නිරන්තරව පැන්නනේ අභිනිෂ්ක්‍මණය කරනවා ඊට පස්සේ එයාත් කියලා පැවිදි වුණා පැවිදිුණාට පස්සේ ඔක්කොම කියන මේ සාරිපුත්‍ර මොකල්ලද මේ පස්සේ අවියක් උනේ මේ අපිනේ මම නෙමෙයි සිතාතුමරේ කොටද මේ මම නෙමෙයි කන්ත කන්තකාංශයත් එක්ක ඉඳලා ගන්නවා මම ගංගා දෙහාගෙන තමුසලා කවුද මේ මට නිහිතාන්නේ ඉතින් සාරිපුත්‍ර අහනවා කියලා කියනවා මේ සතල ඡන්දබංශ වෙන්න එපා. මිනිස්සු එනකොට ඕම කරන්න එපයි කියලා. මට කතා කරන්න දෙන්න එපා. මම සාක්‍ය වංශේ. මමයි සිද්ධාර්ථ කුමාරයා මුලින් ඉඳලා දන්නේ කියලා මොන්නම්ම කෙනෙක්වත් කියන්නේ නැහැ. උදේසන්සේ වැඩ ඉන්නකම් මොන්න විදිහවත් බේරන්න බෑ. එතකොට පින්නම් පානලාදී ආනන්දහමරට ගිහින් කිව්වා මගේ පරිණිරවාණයෙන් පස්සේ ඡන්දට බ්‍රහ්ම දන්නේ පනවන්නේ. අරෙන්න පස්සේ උඩට දඩටු කරලා ගිහිල්ලා ඡන්දමෙතර හම්බෙලා. මෙතන ඒකට ඡන්ද ස්වාමීන් වහන්සේ අවසරයි මට විනය කාරණාවක් කියන්නේ එහෙමයි සාරස සර්වඥාති පිරුණම් පෑවා සම්මුණාචර බ්‍රහ්මදංග එතනම කලන්තය ඇතුළේ වැටෙනවා යෝගාචරයේ තියෙන බරපතලම බ්‍රහ්මදංගේ තමයි ඔලබලකම නිසා සත්පුරුෂකින් ලැබෙන තියෙන පණිවිඩය සත්පුරුෂකින් ලැබෙන තියෙන අවවාද කපහලා ගැනීම ඒක මොකෙ ඉන්න තිබෙගෙන කපා ගන්නවා වගේ වැඩක් එළියට ආවට පස්සේ නම් පෙකිනුනට පයිකියුවක් ප්‍රශ්නයක් නැහැ. ඔකේ ඉන්නකොට පෙකින වෙලා කපා ගත්තොත් අම්මත් ඉවරයි පුතත්. ඉතින් ඒ යෝග ජීවිතය කරනකොට මේ භාවනා කරනකොට අර වගේ සාමාන්‍ය සාපේක්ෂ පිරිසුදු මනසක් ඇති කරගත්ත කෙනා ඒ මනස නැවත නැවත ඇතිවීමට යම් ආකාරයෙන් සම්මා වාචාවක් කරන්න ඕනද කියන එක නැවත සලකා බලන්න ලැසි නැත්තම් එවැනි මානසික தත්ත්වයක් නැවත ඇති වීමට කුමන කර්මාන්තයක් කළ යුතුද කියලා නැවත සලකා බලන්නට ලෑස්ති නැත්තම්. ඒ යෝගාවචරයා මෙවැනි මානසික தත්ත්වයක් මට ආව මේ කරපු ප්‍රතිපදාව නිසා අනුභව සීකා අනුභව කිරිය අනුභව ප්‍රතිවදා නිසා මම මීට පස්සෙත් මගේ ජීවන රටාව නැත්නම් සමාජය වෙනස් කරන්න කැමති නැත්තම් එහෙමයි භාවනාවට අනුග්‍රහ නොකිරීමේ වැරද්ද නිසා භාවනා ප්‍රගමනේ වැටෙනවා එහෙම නැත්නම් ඇන හිටිනවා. යම් මෙච්චර දෙයක් මට සාසනෙන් වෙච්ච වෙලාවේදී මම නැවත මගේ කායික මානසික වාචසික ක්‍රියා නැවත නැවත සලකනවා ඕනේ කාඩ් කොට්ටම ශ්‍රී ලංකනකට හත නැවත නැවත මාරු කර මාරු කර බෙදලා. ඒක මේ මට කරන්න විග්‍රහයක් නෙවෙයි. අපේ කර්මානුරූපව ඊගා චිත්තක්ෂණේ කොයි එක වෙයිද කියන්න බෑ. මට මේක විය යුතුයි කියලා හිතපු ගම උතුමාකාර ගැටුමක් එයි. ඒසා යෝගාවචරය කියන සතා හැම වෙලාවෙම අලුත් හැම වෙලාවෙම අලුත් වෙන අලුත් වෙන තමයි සාක්ෂි කරගන්නේ. අනේ මෙච්චර කෙලස් තියෙද්දිත් මට මෙච්චර දුරට හිත ගෙනියන්න පුළුවන් වුණානේ. ඒ කියන්නේ මලඟ ප්‍රභවයේ තියෙන. ඊගාවට මට කරන්න තියෙන්නේ මේ වීතිකම් මට්ටමේ තියෙන කායික වාචසික ක්‍රියා ලෝන්තරම් මධ්‍යස්ථ මට්ටමට ගන්න. ජීවන රටාව එන්න ආජීවය පුළුවන් තරම් හදන්න පටන් අරගත්තා තරක මේකට අචිනත දීපු දවසේ කරන මේ චිත්ත භාවනාවට නැත්නම් විදර්ශනා භාවනාවට ජීඳා ජීවිතයේ දේවල් අනුව අනුග්‍රහ කරන්න කරන්න ඒක කස කැදීමකට යනවා Java කැවීමකට යනවා. ඒ Javaය තමයි ඉදිරි ගමන ගෙනියන්නේ. යෝගාවචර කරන්නේ අනුග්‍රහ කරන එක විතරයි. අනුග්‍රහය මොකද්ද? මට මෙච්චර භාවනා මෙච්චර දැනකට මට සම්සන්තනනක යන්න පුළුවන් නම් මම මේකට කළ යුතු අනුග්‍රහ ඒක තන්නේ කර සාමාන්‍ය බුද්ධිය. ඒක කිසි පොතකින් බලාපොරොත්තු වෙන්න බෑ. සර්වචනන්සේ උත්තරමකින් අහන්නත් එපා ඒක. ඒ Taman තේරුම් ගන්න ඕනේ මේකට මම මේ දේ කළ යුතුයි කියලා ඒක ඉතවර කරන්නත් එපා. ටික ටික ටික ටික කරන්න පටන් ගන්නකොට මේ සංස්කාර කියන පදය තමන්ගේ ඊගාව දවස ඊගා චිත්තක්ෂණ ඊගාව ඉරියව්ව ඊගාව කරන්නේ කරන්නේ හැම වෙලාවෙම තණ්හාමාන දිට්ඨියෙන් තොරව නෛර්යානික පැත්තට تعلق කරන්න පුදුමාකාර සම්දිස්ථානයක්. මේක දන්නේ නැති කෙනා තමන්ගේ සීලය නැති වෙච්චාම අල්ලමු ගෙදෙට බයි. අහසට බයි. ආණ්ඩුවට බයිනවා. එයා කියනවා මට මේ දේ උනේ මේ අසවල් අසවල් අසවල් දේවල් නිසායි කියලා. ඒ අර චේතනා පිළිබඳව නොදැනුවත්කම නිසා ඉතින් ආඩක මේ මේ විදිහට සුතමේ ඥානෙ හෝ චින්තාමේ ඥානෙ හෝ භාවනා කරලා හෝ තේරුම් ගත දවස පේනවා මේ චේතනාව අනුණ්ඩ බාර දුණු සර්වබලදාන දෙවියන් අදහණක හොඳයි. චේතනාව Taman අතර ගත්තොත් සර්වචන්දිකයෙන් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. නමුත් මේ බවට චේතනාව වගලා ගන්න එපායි. නතු කරගන්න එපායි. වශී කරගන්න එපායි. අනේ වශී කිරීම සඳහා කාය සංස්කාර වශයෙන් චේතනා නැත්නම් චේතනා බල බෙදින්න. පංචී සංස්කාර සංසිද්ධිය වශයෙන් බල බෙදින්න. චිත්ත සංස්කාර වශයෙන් බල බිඳලා උගේ පුරුද්දට උගේ ජම්මෙට උගේ කඩප්පුලිකමට උගේ නොතන නොසන්ඩාරකමට වෙන දේ දිහා හොඳට බලනින්න මම මාගේ නැතුව හැබැයි බැලිල්ල නම් චීන කන්නඩයක් දාලා බලන්න ඕන. පශ්චාත්තාප නොවිය දැන් දැනගන්න මේ ඔක්කොම අසංස්කාරික සිදුවෙන හැබැයි අසංස්කාරික බවින් සිදුවෙන කම්මජාව. අසංස්කාරික මම මේ මගේ භෞෂත්වය කියලා රැකගෙන ආපුදී. අසංස්කාරික වෙන මේ හැබැයි එච සංස්කාර වලට සමහර ගුරුවරු කියලා හැබැයි කියන වචන. උඩ සංස්කාරම හැබැයියක් අපි හැම කෙනාම හැබැයි කියන අපිට ඒ නිසා කුඩු ගහන මිනිහා හැබැයි වුණා කියලා බනින්න විදියක් නැහැ. බොන මිනිහා හැබැයි වෙලා ඉන්නා කියලා බනින්න විදියක් නැහැ. ස්ත්‍රී දූර්තයට හැබැයි වෙලා කියලා බනින්න විදියක් නැහැ. සූදු කිලි මිනිහට හැබැයි වුණා කියලා බනින්න විදියක් නැහැ. සංස්කාර කියන්නේම හැබැයියක්. නමුත් ඒ හැබැයිය කඩන්න නම් හිතාමතා කරන කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා සීලයක නාමයෙන් ආනාපාන සතියේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර නම් හැකිතා බල බිඳලා යන ප්‍රවාහයදී අපදාන. බලන්න බලන්න බලන්න කේන්දරේ බලලා කවුරු හරි ජම්ම පත්‍රේ බලලා කියනවට වැඩිය තමයි තේරෙන්න පටන් අර ගන්නවා මෙන්න මේ දෙල්ලම තමයි මරණ මොහොතදී පාලනකින්තරෝ හිටියොත් ඊගා මොහොතට සම්බන්ධ වෙන හැටි. ඒකන බය වෙන්න එපා. වමනේ කරපු දෙයකට බය වෙන්න එපා. වමනේ කළ තියෙන බොක්කේ තියෙනවා මේ. Taman කාපු එකක් නේ. බබඩේ කොටත් දැකලා අම්මෝ කියලා මැරෙන්න දෙයක් නැහැ. එහෙනම් ඊට ඉස්සලා කනකොට බය වෙන්න එපා. බබඩේ වලට බය වෙන්න එපා. බබඩේ කැතයි. ඒ ජරාව තමයි. නමුත් මේ කාපෝයි තමයි එළියට එන්නේ. ඒක නිසා ඒක හොඳට එළියට දෙන්න මට මේකට විරේචනය කියලා කියනවා. බඩ සුද්ධ වෙන්න බේත් තොනයි කියලා කියනවා. භාවනා කරනකොට එනකොට ඒ භාවනා කරන සමහරු බය වෙනවා, පපිරයක් උගෙනවා, නිින්ද නැතු යනවා, ආහාර අරචින ගෝයක ජීතුමයි නෝඩේ ඔය සංස්කාර එළියට යන වෙලාව කියනවා. යන්න දෙන්නේ කියන. සුද්ධියක් වෙන වෙලාව. ඕකටයි පැන්ඩෝල් ගහන්න යන්න එපා, ප්ලාස්ටර් ගහන්න යන්න එපා. අතට හොත් අපස්මාර වෙනවා. ඔක එළියට යන්න දෙන එකයි තියෙන්නේ. අනිත් භාවනා මැදත් ආයෙල භාවනා කරන් මැරිච්චාම කොච්චර වාසනාවක්ද? ඉතින් මරණ ඕවනේ. මේකේම නෙවෙයි ඔක්කොටම අසුභවනා කරගන්න හරි පුළුවන්. ඔය හිත පිළිමේ මැරලා යනවනම් මන්න අනේ සාදු කියලා කියනවා. ඔයගොල්ලෝ සාදු කියන්නේ නැද්ද මන් දන්නේ නැහැ. මේ සංස්කාරය එලි කරන්නේ නැතුව මේක ඇතුලේ තියාගෙන ඉඳන් හරි පිළිකාවට එනවනේ. අරුමුදයක් වෙනවනේ. ඊට මෙතන නරපය මේ එළියට දාන්නේ. ඒ නිසා පුදනකොට භාවනට වයින්කොටම පුදල බාර වාඩි වෙනවා. මගේ මේ ජීවිතයත් මගේ මේ කයත් බුදු ධම්ම සංඝ ත්‍රිවිධරත්න පූජා වේවා කියලා වාඩි වෙලා ඒක දඟලන නලියන්න આવත් කරගෙන මේ ලොක්කට දීලා තියෙන ලොක්කට ඒක කතා කරගන්න මම දන්නේ. ආව ලාලල්ලා මට ලාලල්ලා. ඉවරයි. පංකීම ගත්තොත් නියෝක හෙල්ලෙන්න බෑ පෙරලෙන්න බෑ කඳ කෙලින් තියාන භාවනා යන්න ඕනේ කියලා පටන් අර ගන්නවා කියන්නේ ඒ කියන්නේ මේ සංස්කාර වල තියෙන චපලකම අසංස්කාරික සසංකාරික වෙන්නේ දන්නේ දැනගත්තට පස්සේ මේක හුදු විනෝදාංශයක් කාඩ් ගේම් එකක් යන්නේ අතක් හම්බ වෙනවා යත සෙල්ලම් කරනවා. පෙරදුනයි දිනුයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඔට්ටු සීලා ගැහුවත් තමයි පරිදි. ඒ නිසා මේ විනෝදාංශය පාඩපත් කරගත්තට පස්සේ මුතුරාණන්ගේ සුගත ගුණය ඊනාවේ මේ ගමන ගියා කියන ගතිය. සුන්දර වූ ගමනක් ඇති උත්තරයන් වහන්සේ කියන්නේ අපිට වගේ මේ වගේ බාහන මධ්‍යස්ථානල යාකනිෂන් කරලා තිබ්බද බුදුහාමුදුරු ඉන්න කාලේ. සාජකෙන් එළියට ඇවිල්ලා බැස්සට පස්සේ පාත්‍රය කරන එළියට මොනවත් තිබුණේ මොකක්වත් නැහැ. මේ වගේ බණ කියන සතරාර්ය සත්‍ය අවබෝධ කරන ගුරුවරයෙක් හිටියාද? ධර්මයේ කියලා සාහනයක් තිබුණාද? අපවස්ථායකව හිටියාද? මොකක්වත් නැහැ. ඒ කොච්චර ලස්සනට hinaලා ගියාද? මොකද හේතුව? උන්වහන්සේ දැනගත්ත මේ ඇතුලේ තියෙන ක්‍රියාකාරීත්වය. ඒ ක්‍රියාකාරීත්වය ගැන පසුබාහනට මනසකින් මේක මම දැනගන්නවා කියන මනසකට හිත හැදුනට පස්සේ මට හිතෙනවා කොයි වෙලාවෙත් මං කියනවා අය නිවන් දකින්න ඕනේ නැහැ. ඒ ඇති. ඊට පස්සේ නිවන් දැක්කා වගේ. ඊට පස්සේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා තව කරගන්න. විභාගෙ ගිහිල්ලා තමයි ප්‍රශ්නට හරියට උත්තර ලිව්වා නම් ප්‍රතිඵල එනකම් පෙට්‍රල් පුච්චන්න ඕනේ නෑනේ. තමයි දන්න පාස් කියලා. ප්‍රතිඵල ආවට පස්සේ තමයි ඉතින් කවුරුත් බාර ගන්න. නමුත් තමයි දන්නවා වැඩේ හරි කියලා ඒ වගේ පාර වැටුණාට පස්සේ ඒ හැකි සංඥාව පැත්තට ඊට පස්සේ යෝගාචරණ හැම අත්තරද්දකදීම හැම අතපසු වීමකදීම තමන තේර පටන් ගන්නවා මෙච්චර කල් වල කොච්චර තැවුනද තව අඩු ගන්න දැන් දන්නවා මේක හිතලා කරපු එකක්ද නැත්නම් කිරිච්ච දෙයක්ද කියලා ඒ දේ වෙන් කරනකොට 80කට වැඩිය අපි එදිනදා ජීවිතේ ගන්න දුක් එදිනදා ජීවිතේ දුක් ගන්න ගතිය අසහනකාරී තත්ත්වය නැත්නම් මානසික ආතතිය අද නම් මිලහිත එකක්. තියෙනවා 100 ප්‍රමාණයක් තියෙනවා. ඒ 100 ප්‍රමාණයට අපිට තියෙන ශක්තිය ඇති. නමුත් ඉදී පිටින් දාගත්තොත් අපිට කරගන්න බෑ. ඒ නිසා ඒක බණ ඇහිවීම හම්බෙන ආනිසංසයක්. නැත්නම් බණනෝ මානසිකාරයේ යෙදවීම හම්බෙන ආනිසංසයක්. නමුත් ඒක බුද්ධියෙන් සින්න වෙන්නේ. තමයි පරියන්කේදීම දකින්න ඕනේ මේ හිත ආනපන කියලා කිව්වට ඇඩ්‍රස් එකක් නැති තාලට පයින්වත් හද්දුවට. කියලා නෙමෙයි පණින්නේ. ඒක කාගවත් දෝෂයක් ඒක හිතේ ඇති මට තියෙන්නේ ආපහු අරක යම් දවසක ආපහු ආවනේ ආපේ කොහොඳයි කියලා කරගෙන කරගෙන යන්න ගියොත් යෝගාවචරය පිට යනවා ගැන කතා කරන එකක් නෑ මෙවැනි මෙවැනි සංකර තත්ත්වවලදී මම හිත නැවතත් අරමුණට ආවා එන්න මෙවැනි මෙවැනි අමාර්ථාතියෙදිත් මට සතිය පිටව ගන්න පුළුවන් වුණා කියලා කිව්වොත් එයා ඒ යෝගාවචරය සතියට දෙනේ ආඩ්‍ය තෙද නිසා සතිය යෝගාවචරය අතර ලකෝ සම්බන්ධයක් ඇති ඉතින් ඒකට මේ සංස්කාර වල තියෙන කාර්යභාරය නැත්තම් භූමිකාවයි මම විස්තර කරන්න උත්සාහ කළේ. ඒ නිසා භාවනා කරන සියලු දිනාට මේක ඉස්පහසුවක් අස්වශීලක් ඉදිරියට ශක්තිය බලය පෙන්ච හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන સમાપ્ત කරනවා. සියලු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.